අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉස්සනවනේ බ්‍රහස්පති දවසේ පැවැත්වෙන උදේවරුේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්ඛවේ කුම්බෝ ඛතමේ චත්තාරෝ තුච්ඡෝ පිහිතෝ පූරෝ විවටෝ තුච්ඡෝ විවටෝ පූරෝ පිහිතෝ තීති කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන් වනේ මේ වාගේ ග්‍රහස්පතින්දා හැමදාම මේ වෙලාවට පුළු පුළුවන් වෙලාවල් ධර්ම දේශනාවක් සඳහා මේ වගේ රැස් වෙනවා ඒ සඳහා අපි සාමාන්‍ය චාරිත්‍රයට කරන්නේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන දීච්ච සූත්‍රයක් ඉදිරින් තියාගෙන දවසින් දවසට දවසින් දවසට ඒ සූත්‍රයේ මාත්‍රිකා දවසී මාත්‍රිකා වශයෙන් තබාගෙන දේශනා මාලාවක් දේශනාවලියක් විදිහට ඒ සූත්‍රය මූලික මාතෘකාව වශයෙන් තියාගන්න එකයි. ඉතින් අපි ගිය වතාවේ තේරුම් ඉදිරිය තියාගත්ත මේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරපු කුම්භ සූත්‍රය ඒ කුම්භ සූත්‍රය ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය පොතේ චතුක්ක නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. හතරේ කාරණා පෙරගැස්විලා තියෙන තැන. ඒකෙදී ඉස්සල්ලා සරුවචන් ආංශේ ඒ කුම්භ කියන උපමාව කුම්භ කියලා කියන්නේ සිංහලෙන් අපි කලයේ කියන එක. ඝටය කියන පදයක් පාවිච්චි වෙනවා පාලියේ කුම්භ කියන එකත් සඳහන් වෙනවා. කුම්භූපම සූත්ත කියලා තමයි මේකට නම් කරලා තියෙන්නේ. කලයක් උපමා කරගත්ත සූත්‍රයක්. ඒක නිදර්ශනීසලා පෙන්නලා ඒ ආකාරයෙන් ඒ නිදර්ශනයෙන් ඊගාවට දක්වන දේ පෙන්වන්නයි පාර කපා ගන්නයි ඉස්සෙල්ලා මේ උපමාව ගෙන හරපාන. ඉතින් සර්වචනන්සේ සඳහන් කරනවා මගේ අරඤ්‍යතා ඥාණයට වැටෙනවා. මේ කාල જાති හතරක් තියෙනවා. ඒ කාල જાති හතරෙන් පළවෙනි જાතිය තුච්චෝ පිහිතෝ. ඒක කලයක මෝවිත වහලා තියෙනවා කලගිරි පෙට්ටියකින්. ඇතුලේ හිස්. දෙවෙනි එක අපූරෝ පිහිතෝ. පූරෝ විවටෝ කලේ පිටලා තියෙනවා කලගිඩි ඇරලා තියෙනවා. ඊට පස්සේ තියෙන අවස්ථාවක් තුච්චෝ විවටෝ හිස් කලයක් හැබැයි විවුර්තයි. ඊට පස්සේ තියෙනවා පූර්ව පිහිතෝ. කලේ පිරීලා තියෙනවා. වතුරින් කියලා හිතමුකෝ. වතුරින් පිරීලා තියෙනවා වහලා තියෙනවා. ඉතින් මේ හතර ඉදිරිපත් කරගන්න කෙනෙකුට මේ ඉස්සරහට පෙන්වන්න හදන ධර්ම කාරණාවට නිදර්ශනයක් පෙන්වන්නයි. ඉතින් අපි ගිය වතාවේ නැත්තම් ගිය සතියේ ඉදිරිපත් කරගත්ත මේ තුච්චෝ පිහිතෝ කියන කලගෙඩිය සම්බන්ධව ඊට පස්සේ සරුවචනාංශයේ මේ තුච්ච පිහිත කියන කලගෙඩි උපමාවෙන් පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකයේ දැක ගන්න පුළුවන් බව පෙන්නලා බුදුහාමුදුරන්ගේ සංසන්දනයේ උපමා උපමේ සංසන්දනයේ අනුව මේ තුච්ච පිහිත කියන එකෙන් සඳහන් කරන්නේ වැසූ ඉඳුරන් ඇත්තා වූ එහෙම නැත්නම් කටයුත්තක් කරනකොට අභික්කන්තේ පටික්කත්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ. ඉදිරියට යනකොට පස්සට එනකොට. පැත්ත බලනකොට ඍජුව බලනකොට. අත නමනකොට අත දිගාරිනකොට සංඝාටිපත්ත චීවර ධාරණේ ඒකේනා පාසාదికයි බොහෝ ප්‍රසන්න ඉලවන සුළු ගතියක් තියෙනවා නම් ඒක සරුවචනන්සේ පිහිත කියලා කියනවා පිහිත කියලා කියන්නේ සංවර කරගන්නා ලද ඕ වසන ලද ඉඳුරන් ඇත්තා වූ කෙනා. ඒ බාහිරේ වෙන කෙනෙකුට දකින්නකොට බොහොම ප්‍රසාදෙලවන සුළු ඉරියව් පැවැත්වීමක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒ කෙනාට පිහිත වැසන් ලද ඉඳුරන් ඇත්තා වූ කෙනා කියලා වෙහිච්ච කලයකම මාව පෙන්වනවා. තුච්ච කිනකෙන් අදහස් කරන්නේ මේ විදිහට ලෝකයාගේ ප්‍රසාදේ පින්න කටයුතු කළාට ඒ කෙනා දුක දුක වශයෙන් අඳුරන්නේ. ඒ වගේම නැත්නම් පළවෙනි ආර්ය සත්‍ය ඉදන් දුක්ඛං දුක්ඛන්ති යථා භූතං නප්පජානාති. ඒ වගේම මේ තමන්ගේ මේ වසල්ලඳ ඉඳුරන්ගේ සෝබන ගුණය පවා සමහර විටක දුකට හේතු වෙන්න හේතු තේ වෙනවා කියලා එයා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් දුකේ සමුදය දන්නෙත් නැහැ. ඒ වගේම ඒ දුකේ ගිවන් කිරීමක් මේ ජීවිතයේ මේ Brahmacharya තුල කර හැක්කක් කියලා හිතන්නෙත් නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් ඇති බව දන්නෙත් නැහැ. එතකොට යා තුච්ච හිස් පුද්ගලයෙක් විදිහට සඳහන් කරනවා. හැබැයි පිරිසගේ බාහිර ලෝකේ පාසාදනීය ඉඳුරන් සහිතයි. වැසූ ඉඳුරන් සහිතයි. මේක තමයි අපි ගිය පාර ගිය සතියේ ඉදිරිපත් කළේ. ඊට සාපේක්ෂව අද මේ සතියේ ඉදිරිපත් කර ගන්න හදන්නේ පූර්ව විවටෝ ඒ පුද්ගලයා ඇතුළතින් දුක දුක වශයෙන් හඳුරනවා. දුක කියලා කියන්නේ පෙළෙන සුළු ගතිය, තවන සුළු ගතිය එනකොට යා මේ ආර්ය දුක්ඛ සත්‍ය වශයෙන් අඳුරනවා. ඒ වගේම මේ තමන්ගේ ඉරියව පැවැත්වීම, අනුන්ගේ ඉරියව පැවැත්වීම ආදී බාහිර වස්තු හෝ නාම ධර්ම හෝ කොයි කොයි ආකාරයටද දුකට හේතු වෙන්නේ එහෙම නැත්නම් දුකට ආසන්න කාරණා වෙන්නේ පසුබිම වෙන්නේ කියන එකත් යාට තේරෙනවා. ඒ වගේම ඒක ඒ දුක සහ දුකට හේතුව දන්න නිසා ගෙවන් කිරීමක් නිරෝධයක් අදහනවා. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙන බව දන්නවා. ඉතින් ඒ පුද්ගලයා ඉසල ගිය පුද්ගලයාත් එක්ක බලනකොට පිරිසගේ ප්‍රාසාදික ගතියක් ඇත්තේ නැහැ. පිරිසත් එක්ක වැඩ කරනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට පැත්ත බලනකොට ඉස්සරහා බලනකොට අත නමනකොට අත දිගාරනකොට සංඝහාටිය පාත්‍රය චීවරය අනිකුසි උරු දාරනකොට ප්‍රසාදේ ලොන සුළු ගතියක් නැහැ හැබැයි ඒ පුද්ගලයා දුක දුක වශයෙන් දාන. ඉතින් මේ පුද්ගලයෝ දෙන්න බලනකොට බුදුහාමුදුරුවෝ මේ දෙක වෙන් කරලා හොඳ නරක ભેදයකින් තොරව ඉදිරිපත් කළාට සාමාන්‍ය කෙනා අර වැළූ ඉඳුරන් ඇත්තා වූ හොඳ ප්‍රසාදේ ලවනසළු ඉඳුරන් ඇත්තා වූ නමුත් ඇතුළත ආර්ය සත්‍ය හතර ගැන කිසිම හැඟීමක් නැති එක්කනට මනාපෙකුත් පස්සේ මේ විස්තර කරපු බාහිර ඉඳුරන්ගේ මේ වැසූ ගතියක් සංවර ගතියක් නැහැ. නමුත් ඇතුළතින් මේ දුකය මේ දුකේ සමුදයය හටගන්මය මේ නිරෝධයය මේ මාර්ගය කියලා දාන්න කෙනාට අප්‍රසාදයකුත් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක මෙහෙම ಜಾති දෙකක් ලෝකේ උපදිනවා කියනවා නම් ඇත්තට ඒ දෙක ඒ පුද්ගලයා දෙන්නගේ ಗುಣ නෙවෙයි uppatti ගස්ස ලක්ෂණ. ඒක දන්න ගතිය. ඉතින් ඒකට අපි මනාපමන පහල කරන්න ගිහිල්ලා ඒ පුද්ගලයාට පරිබාහිරව ඉන්න අනිත් එක්කන දුක් ඇති කරගන්න. කෙලෙස් ඇති කරගන්නවා, කර්ම රස කරගන්නවා. ඒ මොකද එයා හිතනවා මේ බුදුහාමුදුරුත් මෙහෙම දෙන්නෙක් ඉන්නවා කියලා ඉදිරියට ප්‍රකාශන නොකර නතර කරන්නේ ඒකේ ඒ පුද්ගලයන්ට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර විටක පුළුවන් ඇති. එයාගේ ප්‍රසාද ගතියක් ඇත්තේ නැහැ. ඉන්ද්‍රයන් පැවැත්වීමේ ප්‍රසාද ගතියක් ඇත්තේ නැහැ. හැබැයි මනුස්සයාට මේ දුක තේරෙනවා. දුක සමුදය තේරෙනවා. නිරෝධය තේරෙනවා මාර්ගය තේරෙනවා. ඒ නිසා ඒකේනා සමහර විටක මේ ලැබිච්ච මනුසාත්මය අර දුක්ඛ නිරෝධය පිණිස පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. හැබැයි පාවිච්චි කරන බවක් බණ භාවනාවක ඉඳලා ඉන්න බවක් නැත්නම් ඒකට ගරු කරන බවක් Tamange කිට්ටුවන්ත එක්කවත් දන්නේ නැහැ. මොකද ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයෙන් ඕන කියලා. එහෙම නැත්නම් මේ සීලය, ඉන්ද්‍රිය සංවරය, බයලජ්‍ය දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන පදනමේ තමයි මේ බුද්ධ ආගම, Hindu ආගම වගේ මේ කර්ම සහ කර්මඵලයේ තියෙන ආදගම් ඉදිරියට යන්නේ. ඒ නිසාම ඒ ඇත්තෝ ඒ Tamange තියෙන මතේ නිසා අනුන් දකින්නකොටම තීන්දු කරනවා මෙයා ප්‍රසන්නයි පාසාదికයි මෙයා ප්‍රසන්න නැහැ අප්‍රසාදකයි ඒ නිසා මෙයා දුක්ඛාරිය සත්‍යයට දක්වන සම්බන්ධතාවය පැත්තක තියලා අර පුද්ගලයාගේ මේ ඉන්ද්‍රිය සංවරයට ඒකෙන් සීලයේ ගැනත් අදහසක් ඇති කරගෙන මනාපමනාව පහල කරගන්නවා ඒ මත්තෙන් ඒ මනාපමනාව පහල කරව මට්ටමින්ම කෙලස් රස කරගන්න. ඒ මොකද හේතුව මේක ලෝකේ ජීවත් වෙන සම්මත පුද්ගල જાති දෙකක් කියන බව අදාහ ගන්න කැමති නැති නිසා. ඊට අමතරව වෙන පැත්තක් තියෙනවා. මේ දෙන්නටම හැදෙන්න පුළුවන් ද බැරිද කියන එක. මේ දෙන්නම ඉන්දීන් දෙන්නට හැදෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් මේ අපි කතා කරන්නේ පුද්ගලයේ දැකගන් ඇතිවෙනා වූ පළවෙනි ආකල්පය first impression කියලා කියනවා. පළවෙනි ආකල්පෙන් තමයි අපි පුද්ගලයා මනේ. ඊට පස්සේ ආ ඒක මොන જાති කෙරුවත් ඒ පුද්ගලයා කොච්චර කල් ආශ කරත් අර පළවෙනියෙන්ම ගන්න ආකල්ප වෙනස් වෙන්නේ ඊට ඒක නිසා ඒ පුද්ගලයා පිළිබඳ වැරදි අදහස් රාශියක් ඇති කරගන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාගේ භවනාට කෝක වෙතත් එයා ගැන විනිශ්චය කරන එක නාට අබාහුවේ පිනිස කර්ම රසයෙන් පිනිස දුක පිනිස පිටර. ඒ නිසා මේක භවනා කරලා ගන්න දුක් ගෙවන් කිරීමක් නෙවෙයි. සුතමේ ඥානෙන් කාරණා කාරණා දැන ගැනීමෙන් බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානය ඇදහිල්ල පමණකින් ඒ පුද්ගලයාට මේ අනුන් කරන පව් මතින් සමාදන් වෙලා පාප සමාදානයක් කරගන්න නැතුව එහෙම නැත්නම් පාප සමාපත්තිය අකුසල සමාපත්තියකට වැටෙන්නේ අපි හරියට අගය කරන අකුසල සමාපත්තිය ගැන ඵල සමාපත්තිය ගැන බොහෝ මුතුන් කළ සලකනවා නමුත් දවස පුරාම අපි ඉන්නේ අකුසල සමාපත්තියක බව අකුසලයට සමවදිමින් බව දන්නවනම් අපිට ඉස්සල්ලාම කරන්න වෙන්නේ මේ ලෝකයේ තියෙන මේ ස්වභාව නිසා තමන්ගේ චිත්තසංතාණය කුරුවල් කරගෙන මේ අකුසල සමාපත්තිය අකුසල සමාදානෙන් අයින් කරගන්න පුළුවන් නම් විතරයි ඒක නාර කුසල සමාදානයක් කරගන්න පුළුවන් වෙන ඒකට හේතුව නැත්නම් ඒකෙන් එන අර්ථය මොකක්ද දෙයක් දිහා දැකපු ගමන් අපි වහාම දකින්නකොටම ඇති වෙන අර්ථය ඇති වෙන අදහස ඇති වෙන ආකල්පෙන් තමයි මේ ලෝකේ දුවන්නේ ඒ කියන්නේ සතිය අනිත් පැත්ත සතිය තියෙන්නේ මේ අපිලාපිලාපන ලක්ෂණය. සතියේ තොරව යමක් දිහා බැලුවොත් ඒ වස්තුවේ මතු පිට විතරයි සතිය හැසිරෙන්නේ. හරියට පොරොප්ප කෑලක් වතුර දැම්මහම වගේ. අටුවාචාරින් වහන්සේලා සඳහන් කළ තියෙන ලබු කබලක් වතුරට දාපුවාම වතුර නැලවන තාලයට පැද්දෙන තාලට උලන් වදින තැනට ඔහේ පාවි පාවි තියෙනවා. කිසිම මුල් බැස ගැසීමක් නැහැ. වතුර කඳ හරහා කිඳා බැසීමක් නැහැ. අන්න එවැනි මානසිකත්වයක් එහෙම නැත්නම් අසතියක් ලෝකේ පුරාම පැතිරලා තියෙනවා. අන්නේ පැතිරෙන ලෝකයේ පුද්ගල සජීවී අජීවී වස්තු පිළිබඳව පළවෙනි ආකල්පෙන් තමයි මුළු ලෝකෙම දුවන්නේ. ඒක නිසා මිනිස්සු මේ රූපලාවන්‍ය හදාගෙන මේ සබාව කතා කරන හැටි වලට ඩිග්‍රී අරගෙන පාට පාඨමාලා කරලා මේ යමක් ඉදිරිපත් කිරීමේ ස්වභාවය මුල්ම ආකල්පේ ලබා ගැනීම සඳහා පුදුමාකාර මහන්සියක් අද වෙනවා. ඒක තමයි අද තියෙන විශ්වවිද්‍යාලවල තියෙන ඉහළම දැනුම තමයි කෙනෙකුට යමක් ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් වීමේදී Tamange මූණත් අහඩුවේ හැටි. එහෙම නැත්නම් මේ ආලවට්ටම. නැත්නම් ඉදිරිපත් කරන දේ ඉදිරිපත් කරන ස්වභාවයේ ඇතුළත මොනවා නැතුණා ප්‍රශ්න නැහැ. මේ පළවෙනි ආකල්පය සඳහා අද සම්පූර්ණ විශේෂ ධාරාව යොමු වෙලා තියෙනවා. ඒක හරියනවා බලන බලන වස්තුව වහ වහ වෙනස් වෙනවා. බලන බලන වස්තුව වස්තුවෙන් වස්තුවට පැන පැන යනවනම් අපිට වෙලාව ලැබෙන්නේ මේ වස්තුවක මතු පිට බලන්න විතරයි. ඒතරේ බලන මතු පිටින් අපි මුළු වස්තුව විනිශ්චය කරනවා. විනිශ්චය කිරීමේ පාප කර්මයට අපි අපාය යනවා. මොකද එහෙම කරන්න බෑ වස්තුවකට පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේ මුණත වටිනාකම. අනිත් එක තමයි හුඟාක්කල් ඇසුරු කිරීමෙන්, කිඳා බැසීමෙන්, බොහෝ කල් ඇසුරෙන් ලබා ගන්න දේ. ඉතින් ඒ බොහෝ කල් ඇසුරෙන් ලබා ගන්න දැනුමට උපේක්ෂාව, ශාන්තවාදය, තලතුණකම එහෙම නැත්නම් භාවනාවේ දියුණුව කියලා කියනවා. මේ මතු පිට දැනුම ඕන තරම් තියෙනවා. කවදාකවත් ඒක තියෙන මිනිහට වගතුවක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේත් නැහැ. ඉතින් ඒක නිසා මේ පුද්ගල වර්ග හතර බෙදලා විශේෂයෙන් මේ අඟුත්තනිකායි මේ සූත්‍රයේ සර්වචනංශේ මේක හොඳයි මේක නරකයි කියන ඩොක්කත් වචනයක් පාවිච්චි කළා නැහැ. ඒ කියන්නේ මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරලා මෙන්න මෙම හතර දිනක් ඉන්න බව මට පේනවා කියනවා මිසක් මෙයා හොඳයි කියපන් මෙයා නරකයි කියපන් කියලා නැහැ. ඒ කියන්නේ මේ මුණත වටනාකම පෙළලා දෙන්නේ. ඒක නිසා අපි යම් භාවනා කරනකොට නෑ වීතියක ඇවිදිනකොට හම්බ වෙන පුද්ගලයෝ දිහා බැලුවොත් අපි සමහර අයට කොහොමඩක්වත් අපේ දිකින් අරයින් සම්බන්ධ නැති වුණාට ප්‍රිය මනාප ගතිය පහල කරනවා. සමහරවිට අප්‍රිය අමනාප ගතිය පහල කරනවා. ඒ පහල කරපමණින් ඒ පුද්ගලයා ඊට පස්සේ අපිට නැවත හම්බෙන්නේ නැත්නම් ඕක අමතක වෙලා යනවා. නමුත් ඒ මතින් තමයි අපි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යමක් හම්බ වුණොත් මේක හම්බ වෙන එක හොඳද නරකද? මෙයා විදිහෙන් කාලය ගත කරන්න වටිනවද? වගතුවක් වෙයිද කියලා තීන්දුව කරන්න අර පළවෙනි ආකල්පයෙන්. නමුත් ඒක එච්චරම ලෝකෙ පිළිගත්තට එච්චරම yaadena උත්තරයක් yaadena විනිශ්චයක් ඇති කරන්නේ නැහැ. ඒක නිසායි සරුවචන්තය සඳහන් කරන මුළු සංසාරෙටම අපි බැඳිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට වස්තු මත තියෙන මතු පිට ස්වභාව මත ඒක විතරයි ලෝකයට තියෙන්නේ. පුළුවන්ද මේ වගේ කල දෙකක් අරගෙන හිස් විච්ච වහපු කලයකුයි පිරිච්ච අරබු කලයකුයි දෙකක් අරගෙන මේක වැඩි කාලයක් ඇසුරු කිරීමෙන් කොහොමද ඒකෙන් තමයි තියෙන ආදීනව ආස්වාද බලන්නේ කියලා. ඉතින් මේක මේ මේ වෙළඳ ව්‍යාපාරයේ තියෙන එහෙම නැත්නම් වෙළඳ දැන්වීම වල තියෙන ප්‍රධානම දේ තමයි මේ පළවෙනි ආකල්පයට කටයුතු කරන එක. නමුත් වැඩි කල ඇසුරු කරොත් යමක් ඒකෙන් ලැබෙන ආදර්ශය පිළිබඳව අදහස් බොහොම තලතුණයි. නිකන් ගැඹුරකට යන්න ඉස්සෙල්ලා නිදර්ශනයක් කියනවා නම් මේ පොතක මම කියුවා අපි ලංකාවේ ඉපදුනත් තුන්වෙනි ලෝකේ රටේ හිටියත් අපි කොකාකෝලා අඳුරනවා. කොකාකෝලා කියන බීම ලෝකේ වැඩියෙන්ම මුදල් උපේන බොහෝ රටවල් වල තියෙන බීමක්. ඒ බීම කිසිම කෙනෙකුගේ අභියෝගයකින් තොරව මේ අපේ પરම්පරාව වෙන කම්ම ගියාවා. ඊට පස්සේ වෙන කම්පැනියක් Pepsi Cola කියලා Coca-Cola කම්පැනි වගේම ඒක බෙහෙත් මේ බීම හදලා එළියට දාලා ඒගොල්ල කිව්වා මේ බීලා බලන්නේ කියලා. පඬිතුකන් එපා බීලා බලන්නේ කියලා. එච්චරයි ඒගොල්ලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බීලා බලන එක. ඉන් බීප බලපු ගා පෙප්සි කෝලා හොඳයි. කොකා කෝලා මේ වෙනදාම් බැස්සා. ඉන් පෙප්සි කෝලා දාන්නවා මිනිසුන්ට අවශ්‍යතාවය තියෙනවා. අරගොල්ලන්ගේ වෙළඳ ප්‍රචාරයේ තියෙනවා බීලා බලන්නේ කියන එක. ඒ නිසා ඒකටපත් කරලා තියෙනවා කොකා කෝලා කම්පැනියේ ලොක්කේ මේ ඇතිවෙච්ච වෙළඳාමේ අඩුවීමට උත්තරයක් හොයන්නේ කියලා. ඉතින් ආයෙත් පස්සේ සැලසුම් කරලා ආහාර රස බලන විද්‍යාඥයෝ එහෙම වෙනම જાතියක් ඉන්නවා. ඕනි කෑමක් හදලා ඒ රස බලලා මේ රස මේ කියන්නේ ටේස්ටිං පැනල් එකක් දානවා. දාලා මෙයා කියලා තියෙනවා කොකාකෝලා බෝතලයයි පෙප්සි කෝලා බෝතලෙකුයි තියලා පළවෙනි උගුරලි බීලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. සම්පූර්ණ ටින් එකම බීලා කෑන් එකක් තියලා මුළු කෑන් එකම බීලා උගුරෙන් උගුරට උගුරෙන් උගුරට Tamanට ඇති වෙන අදහස ලියන්නේ කියලා. ඉතින් එතකොට බොහෝ දෙනෙක්ගේ පළවෙනි උගුර කොකාකෝලා වලට වැඩිය පෙප්සි කෝලා හොඳයි. මොකද ඒකේ සීනි පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි කට්ටියම ලියුවා පළවෙනි උගුර බීලා නතර කරොත් පෙප්සි කෝලා හොඳයි. නමුත් Tamanට පිපාසය තියෙන හොඳට වෙලා අරගෙන බීගෙන බීගෙන යනකොට පළවෙනි උගුර ඉඳලා අන්තිම උගුර දක්වා රසය එපා වීමේ ශීඝ්‍රතාවය වැඩි පෙප්සි කෝලා වල කොකා කෝලා වල රසය එච්චර එපා වීමක් වෙන්නේ අන්තිම උගුරට යනකම් සාමාන්‍ය රසයක් තියෙන මොකද පළවෙනි උගුර සීනි නැහැ. දෙකෙත් නැහැ තුනේත් නැහැ දිගට ඕම තියෙන සම රසය. දැන් රසය අඩු වෙන්නේ නැහැ පිපාසයේ සංසිඳුණට. ඒ නිසා එක දිගට පරීක්ෂා කරලා බැලුවොත් අවසාන විනිශ්චය දීර්ඝ කාලයෙන් බැලුවොත් මුළු ටින් එකම බොන්න පුළුවන් නම් මුළු කෑන් එකම බොන්න පුළුවන් නම් කොකාකෝලා හොඳයි. දීර්ඝකාලීන සෞඛ්‍ය සම්පන්නයි. දීර්ඝකාලීන රසයි. ඊට පස්සේ මේක හොයාගත්තට පස්සේ කොකාකෝලා ඇඩ්වර්ටයිස් කරා බීලා බලන්න මුළු ටින් එකම බීලා බලන්න. එච්චර ඇඩ්වර්ටයිස්මන්ට්. ආයෙත් කොකාකෝලා නැකා. පළවෙනි උගුරු බීලා දෙන අකල්පයක් දිගටම බොන කෙනා අතර වෙනසක් තියෙනවා. මේක තමයි මේ ਸਰුවචනාංශිකේ තියෙන මේ උපක්‍රමය මේ ආනාපාන වගේ මේ මම වෙන කතාවකට ගෙනියන්න හදන මේකෙන් ආනාපානගේ අරමුණක මේ ගිය ගමම මුණත වටිනාකමයි ආනාපාන 11 ආකාරයේ දැකීමයි එහෙම නැත්නම් ආනාපාන සම්පූර්ණයෙන් ගෙවන් වෙනකම් බැලුවයිමයි සම්පූර්ණම වෙනස්. ඒ දෙක කරගන්න බැරුවයි අපි මේ තටමන. අපි මේ පැවිද්දෝ යෝගාවචරයෝ ආනාපානෝ පිම්බි මෑකිලිම සක්මන් කරනකොට වම දකුණ ඉස්සරහින් තියාගන්න ඕනයි කියන එකට මම එච්චර වෙලා ගන්න නැහැ. ඒ කවුරුත් දන්නවා. අරමුණක් ඉස්සරහට තියාගන්න ඕනේ කියලා. ඒක බැරි කට්ටියක් නෙවෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්න කට්ටියට දැයෙන දුරට ඒක දන්නවා විතරක් නෙවෙයි කරලා අත්දැකීම්නුත් තියෙනවා. තියාගන්න පුළුවන්. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒ අරමුණේ මේ ආකාර ටික දැකලා ඉවර වෙනකන් එහෙම නැත්නම් ඒ අරමුණ ගෙවන් වෙනකන් බලන්න බැරි නිසා බලන්නවටත් වැඩි බලන්න බැරි කමකටත් වැඩිය ඒකේ වෙනස් වෙන ආකාරවල තියෙන භීතිකාව නිසා නොසිතු නොවිරු ආකාර මතුවෙන නිසා ඒගොල්ලෝ භාවනා හැම දියුණුවක්ම කඩාවැටීමක් සති නැතිවීමක් සමාධි නැතිවීමක් කියලා කියනවා. ඒ මොකද අපි ඒ තරම්ම ආනාපානෙ ගත්තනම් ආනාපානෙ පිම්බීම හැකිලිම ගත්තනම් පිම්බීම හැකිලිම වම දකුණ ගත්තනම් වම දකුණ ඒ පළවෙනි බලනකොට ඇති වෙන දේ පිළිබඳ තියෙන ආකල්පය ඊගාව දෙයට ඒක වෙනස් වෙනවා කියන එකෙන් කඩා ගන්න බෑ අපිට. ඒ තරම් අපි මැට්ටෝ, ඒ තරම් අපි සම්ප්‍රදාන කුලයි, ඒ තරම් අපි වෙනසකට කැමති නෑ, ඒ තරම් අපිට විවෘත මනසක් නෑ, පළල් මනසක් නෑ, සතියක් නෑ. ඒක නිසා ආනාපාන දිහා බලනකොට කොහොම හරි අමාරුවෙන් මුණට මුණ දාලා අපිට යම් හැඟීමක් එනවා. ඒ හැඟීම දෙවෙනි ආස්වාද පළවෙනි ආස්වාසිය බලනකොට තියෙන හැඟීම දෙවෙනි ආස්වාසිය අනිවාර්ය මේ විදිහට තියෙන්න ඕන කියන එක තමයි නිත්‍ය සංඥාව කියන්නේ. ආනෝක තමයි යෝගාවචරයට එහෙනේට හිටලා තියෙන්නේ. එයා ඊගාටත් ඒ වාගේම ආස්වාසිය බලාපොරොත්තු වෙනවා. ඊගාටත් ඒ වාගේම ආස්වාසිය බලාපොරොත්තු වෙනවා. යම් හේකින් මේ ආස්වාසියේ මේ වෙනස් වීමක් ඇති වුණොත් එයා ඒක දකින්නේ සතියේ වෙනස් වීමක් විදියට. ආස්වාසය වෙනස් වෙලාදී සතිය පිහිටවන්න ගත්ත අරමුණයි වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙනකොට මෙයාට වෙන්නේ සතිය වෙනස් වුණා. අරමුණ නොපෙනීගෙන සතිය නැති වුණා. බලාපොරොත්තු දෙයක් නැති වුණොත් එහෙම සතිය කැඩුනා කියලා අරමුණේ වෙනස් වීම සතිය වෙනස් වීම කියලා දාගෙන මුළු කමඨහං සුද්ධ කිරීම පුරාවටම නගන ආందోලනය තමයි අඳෝනාව තමයි මේ අරමුණ හිතූ පැතූ පරිදිම පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම අනිත්‍යයට තරහයි. ඒ තරම්ම නිත්‍ය සංඥාවට බැඳිලා මේ අරමුණ එක විදියට පේන්නේ වෙන අරමුණු එනවා ඊට පස්සේ එනකොට අර පරන්තුපුණු ස්වරූපෙත් තිබුණේ නැහැ ඒක මේ සතිය දුර්ලභමක් අනේ වෙන අරමුණ නැතුව අනේ අරමුණ වෙනස් වෙන්නේ නැතුව දිගට පවත්තන්න මම මොකද කරන්නේ ඒක හරියට මේ අනිත්‍ය ලෝකය මේ මම භාවනා කරන නිසා නිත්‍ය කරන්න ඉල්ලනවා ගුරුවරයාගෙන් සතියෙන් එහෙම නැත්නම් ආගමෙන් ධර්මයෙන්. කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බාහිරේ මොකක් තිබුණත් පිහිට එහෙම නැත්නම් විවට කියන විදිහම ප්‍රසාද ජනක ගතියක තිබුණත් අප්‍රසාද ගතියක තිබුණත් ඒ පටන් ගන්න ආරම්භක ශේෂය එහෙම වුණාට දිගට බලන ඉන්නකොට මේ ප්‍රසාද බව අප්‍රසාද බවට යන්න පුළුවන් අප්‍රසාද බව ප්‍රසාද බවට යන්න පුළුවන් මේ ප්‍රසාද අප්‍රසාද බව කියලා කියන්නේ ආනාපාන කරනවා හීන ප්‍රනීත වශයෙන් මේ රුචි අරුචි කියලා දෙකක් තියෙනවා. දෙකම නිවනට යොමු යති. කෙලෙසයිත හිතර තමයි ප්‍රසන්න අප්‍රසන්න ගති තියෙන්නේ. රහතන් වහන්සේ නමකට ඒ ඕනම ප්‍රසන්න දෙයක් තුළ අප්‍රසන්නතාවය දකින්න පුළුවන්. ඕනම අප්‍රසන්න දෙයක් තුළ ප්‍රසන්න භාවය දකින්න පුළුවන්. ඕනම ප්‍රසන්න අප්‍රසන්න භාවයක් තුළ මඳහත් වෙන්න පුළුවන්. ඒකයි අරියත් විකූර්ණේ කියලා කියන්නේ අරියත් ආශ්චර්ය කියලා කියන පුත්තජනයට අප්‍රසන්නව පෙන්වුනා නම් එයා ඊහත් මුතු පරම්පරාවටම වෛර කරනවා ප්‍රසන්නව පෙන්වුනා නම් සිප වැළඳගෙන බදාගෙන gedara ගෙනත් තියාගෙන ඉතින් ප්‍රේම කරන්න පටන් ගන්නවා නමුත් දන්නේ නැහැ ප්‍රසන්නව පටන් ගන්න අප්‍රසන්න වෙන්න පුළුවන් ප්‍රසන්නව පටන් ගන්න ප්‍රසන්න ඉවර වෙන්න පුළුවන් අප්‍රසන්නව පටන් ගන්න අප්‍රසන්න ඉවර වෙන්න පුළුවන් අප්‍රධන ප්‍රධාන වෙනත් වෙන්න පුළුවන්. මේ දෙකටම අමතරව තව තැනක් තියෙනවා ප්‍රසන්න අප්‍රසන්න දෙක අතරමැද තැනක නතර වෙන්න පුළුවන්. ඒක නිසා මේ කලේ ආරම්භක ශේෂේ වාසයි පටන් ගන්නකොට තුච්චෝ පිහිටෝ කියලා තිබුණාට ඒක ඇතුළත හිස් නමුත් බොහෝම සංවර ඉන්ද්‍රිය තියෙනවා ඊට පස්සේ එකක් තියෙනවා පූර්ව විවටෝ හොඳට කලේ පිරලා තියෙනවා හැබැයි විවරයි මෙන්න මේ දෙකේදිම මේ දෙන්නත් එක්කලාම තරහ වෙන්න හෝ ප්‍රියප්‍රිය වෙන්න යෝගාවචරය ඉක්මන් වෙන්න නරකයි. හැබැයි යෝගාවචරය දැනගන්න ඕනේ එහෙම දෙයක් තමයි හිතේ සිද්ධ වෙන බව. දකින්නකොටම ප්‍රිය අප්‍රිය ගතිය පහළ වෙනවා. හැබැයි ඒක සමාදන් වෙන්න එපා. ඒක අකුසලයක්. ඒ අකුසල සමාදාණයෙන් තමයි අපිට එහෙන ගහන්නේ. අපිට අකුසලයේ සිද්ධ වෙන්නේ. අපිට අභාග්‍යයේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඒක නැවත නැවත හම්බෙන්න නැත්නම්කට යන්න අරින්න. නැවත හම්බ වෙනවා නම් දෙවෙනි හැරේ බලනකොට ඔය ඉස්සර වෙලා තුච්ච පිහිට දැන් බොහෝම සංවර ඉන්ද්‍රයන් සහිතව චතුරාර්ය සත්‍ය නොදන්නා පුද්ගලයා වෙන කෙනෙක් බවට ඊගාදාස වෙන්න පුළුවන් අරයම වෙන්නේ නැහැ. වෙනස් වෙන්න ඉඩ තියෙනවා අනිත්‍යයි. කියන දේ දකින්න දකින්න බව හෝ ඒකට අපිට කිට්ටු වෙන්න නම් එකම අරමුණ නැවත ඇසුරු කරන්න. නැවත නැවත ඇසුරු කරන්න කරන්න කරන්න කරන්න ඒ කාර්මුණක තියෙනා වූ වෙනස් වෙන බව, මුණත වෙනස් වෙන බව, සටහන් ආකාර වෙනස් වෙන බව, විවිධ විපරිණාමයන්ට ලක් වෙන බව තේරුම් ගන්න නැතුව කරන භාවනාවට අපි සමතේ කියලා ඒක තේරුම් ගන්න එක එහෙමමයි කියලා හිතාන කරන භාවනාවට සමතය කියලා කියනවා. ඒක සමතය ආවට පස්සෙත් කමක් නැහැ. වෙනස් වෙන්න පුළුවන් කියන හැඟීමෙන් භාවනා කරනවා නම් මේ සූත්‍රෙන් කියන්න තියෙන්නේ අපි අපි හිතමු භාවනා වැඩමුළුවකට ගියා නැත්නම් ස්ථානයකට ගියා. එහෙම නැත්නම් මොන දෙයකට හරි ගියාම අනිවාර්යයෙන් මේ සබේ මේ වගේ අප්‍රසන්න පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය දැනගන්න පුළුවන් නොදැනගන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රසන්න පුද්ගලයෝ වගේක් ඉන්නවා. ඒගොල්ලෝ චතුරාර්ය සත්‍ය දැනගන්න පුළුවන් නොදැන ගන්නත් පුළුවන්. ඉතින් මේ ඇති කරගත්ත පුද්ගල ભેදේ මත අපි දිගටම මනාපය සිපවැළඳ ගන්නයි ආලිංගනය කරන්නයි අප්‍රියමනාපයට ද්වේෂ කරන්නයි ගියොත් ඒ පුද්ගල ભેදය මත අපි දිගටම කර්ම රැස් කරගන්න. ඒ අනික් කෙනාගේ ප්‍රශ්න නිසා. ඒකෙන් වළක්ව ගන්න පුළුවන් ක්‍රමේ තමයි මේ ඕනම කෙනෙක් ඕනම කෙනෙක් බාටපත් වෙන්න පුළුවන්. ඒක නිසා මුලින් මම මෙයා පිළිබඳ මනාපමනාප තිබුණා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක නැවත නැවත දකින්න දකින්න වෙලාවේ සමාදම් වෙනවා. නම් අපි නොදැනුවත්වම එක්ක ඒ පරිසරයට ද්වේෂ කරනවා. එක්ක නැත්නම් ආශා කරලා කර්ම රැස් කරනවා. ඉතින් අපිට පුළුවන් ද මේක පටන් ගන්නකොට එහෙම තිබුණාට ඒ වෙලාවේ අකුසල සමාදානයක් වෙලා තියෙන්නේ. මේක වෙනස් වෙන්න ඉඩ තියන්න. එහෙමනම් ආරම්භක ශේෂය ඉච්චර බලපාන්නේ අපට. ඒකයි මේ සූත්‍රයෙන් මට හිතුනේ කියවනකොට ඒක නිසා අද අපි ඉදිරිපත් කරන්නේ පූරෝ හෝති විවටෝ. ඇතුලෙන් හොඳට චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා. හැබැයි අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලේහිතේ සම්මිජිතේ පථාරිතේ කියන්නේ ඉස්සරහට යනකොට පස්සට යනකොට පැත්ත බලනකොට කෙලින් බලනකොට අතනමනකොට දිගානකොට සංවරයක් නැහැ. චීවරයේ සිවුර පාත්‍රය දරනකොට සංවරයක් නැහැ. සංවර ගතියක් වෙන්න ප්‍රසාද නැහැ. නමුත් මේ පුද්ගලයා චතුරාර්ය සත්‍ය සහිත කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නා අපි මේ අපි මේ කතා කරන්නේ අපේ සම්බ්‍රහ්මචාරින් වහන්සේ නමක් ගැන කියලා. ඒ කෙනාගේ මේ වගේ ඉන්ද්‍රිය සංවරය පේන්න නැති වුණාට ඒ පුද්ගලයා තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙන්න පුළුවන් කියලා බුදුහාමතුරු මේ කරන මෙහෙම தත්ති මේ ලෝකේ ඉන්නවා. ඒ එහෙම සමතුලිතතාවයක් තියෙනවා කියලා දන්න ගතිය තිබුණා නම් අපි මේ සත්‍ය හොයන්නේ හැම වෙලාවෙම ප්‍රසාද තැනම නෙවෙයි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ඒකේ බැලුව බැලමට නම් කියන්න තියෙන්නේ දිලිසෙන කෙනෙක් ළඟ සත්‍ය ඇත්තේම නැහැ කියලා නම් කියතයි. ඒක ටිකක් පරිස්සමින් කියන්න. ඔය හැම සෝබනකාරයේ ගාවම මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට ආකර්ෂණයක් මිස නිවනට කණිවිඩයක්වත් චතුරාර්ය සත්‍ය පිළිබඳව ආකල්පයක්වත් නැතිලු. මේක කවදාකවත් ආගම සලකන්නේ. ආගම සලකන්නේ ප්‍රසාද ජනක තියෙනවනම් නිවන් නැති වුණත් කමක් නැහැ. ධර්මය කියන්නේ බුදුහාමුදුරු මේ කතා කරන්නේ. මේ විදිහට මේ ප්‍රසාද ජනක බවම චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීම නැතිව කටයුතු කරන එක තමයි ආගම කියන්නේ. බුද්ධහම කියන්නේ ඕන ඕකට. ඔක්කොම සෝබනේ විතරයි. අනික් ආගම් වලට වැඩිය බොහෝම මේ සංසංසුන් ඉදුරන් සහිතව දිලිසෙන රත්තරන් බැටවල් ගහගෙන විශාල පිංකම් කරගෙන කටයුතු කරනවා. හැබැයි වචනකින්වත් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ නැහැ. කෙරුවොත් ඔය කියන ඔය උතෙන්ට එන පිළිසෙ ඉන්නේ නැහැ. එහෙම පැත්තෙන් බලනකොට බුද්ධ ආගමයි අනිකුත් ආගම අතර කිසිම වෙනසක් නැහැ. සම්පූර්ණ අයිතිවාසිකමක් තියෙන ඕනෙම ආගම කට්ටියට කියන්නේ මේ බුද්ධ ආගමෙත් කරන්නේ සෝබනේ අපිත් කරන්නේ සෝබනේ. ඒ අනුව බලනකොට අපි ඉදිරියට පැනලා කිව්වොත් එමෙ එන්න පාත තියන්න අපේ බුද්ධ ධර්මයට අපේ එකේ චතුරාර්ය සත්‍ය තියෙනවා කියලා ඒගොල්ලෝ ආයේ කොහෙද පේන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ වැඩපිළිවෙලේ කොතනද මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පිළිගන්න ප්ලාස්ටර් තියෙන ඕගොල්ලෝ පුළුවන් තරම් සැප හොයනවා මේ ආගම හරහත්. බුද්ධ ආගම හරහත් ඒ ආගමික නායකයෝ සුඛපභෝගීත්ව පිටිපස්ස යනවා. සාමාන්‍ය කාමභෝගී පුද්ගලයන්ට වඩා. ඒකගෙම කියන දේත් පුළුවන් තරම් චතුරාර්ය පැත්තකට දාලා මේ ප්‍රසන්න ඉඳුරන් ඇති බව ඉස්සර කරන්න හදනවා. ඒ වෙනුවට ඉන්න පුළුවන් ඔය කියන බුද්ධ අහංකාරය නොදැනුණ උනාට මේ බුද්ධ ආගම ඇතුළෙම ඉන්ද්‍රිය සංවරයෙන් එච්චරම වෙනමක් ලස්සනකමක් නැති වුණාට නිතරම චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීමක් ඇති කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේක හරි අමාරු වෙයි ඒ වචන පිළිගත්තත් මේ අන්‍යාගමිකයන් තුල ඉන්නවා අනන්තවත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව අපිට වැඩිය සමහරලාට හැඟීමක් ඇති. ඒකට කියා ගන්න වචන දන්නෙත් නැහැ. මේ හැසිරිලත් නැහැ කවුරුත් එක්ක. නමුත් කියපු ගමන් දුවර තේරෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ගොඩක් ඒ අන්‍යාගමික අයගේ ඉන්දිය සංවරය එච්චර නරක නැහැ. සාමාන්‍ය හොඳ වෙන්නත් තියෙනවා. නමුත් ඉන්දිය සංවරය නැති වුණත් පුදුම විදිහේ චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීමක් තියෙන මිනිස්සු ඉන්නවා. අන්නේ ඒ පිරිස අසරණ යනාතයි මොකද අපි මේ බුද්ධ ආගමෙන් දෙන පණිවිඩය කවදාවත් එහෙම කෙනෙක් ළඟට යන්නේ නැහැ මොකද ඒ කෙනාට මේ බුද්ධ ආගමට ඇවිල්ලා රස බලන්නවත් අපි ඉඩ තියන්නේ අන්‍ය ආගමිකයි කියලා මේ චතුරාර්ය සත්‍ය අපේ බුද්ධියට දින්න වෙලා තියෙන එකක් කියලා අපි කෑකොස්සන් ගහන වැඩ කරාට ක්‍රියාවලියේ මේ දුක් අඳුන ගන්න ගතිය නැහැ නැත්තම් මේ සම්පූර්ණ අපේ මේ භාවනාව තියෙන්නේ මේ දුක් ආර්ය සත්‍ය අඳුරගන්න කියන එක මේ යෝගාවචරයා මේ අරමුණට බාධාවක් එනකොට කරන චෝදනාවෙන් ඇඟපය අතපය රිදෙනවා කියලා මේ ශරීරයට දෙන්න හදන සැප හොයන ගතියෙන් පේනවා මේගොල්ලෝ තුච්චයි කියලා. කිසිම කෙනෙක් කැමති නැහැ මේ භාවනා කරන්න ගියාම පොඩ්ඩක් හරි ඇඟ රිදෙනවා. මැස්සෙක්වත් අහනවට, මඳුරෙක්වත් කනවට, සද්දයක්වත් ඇහෙනවට කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ භාවනා කරනකොට ඒව නොආයුතුයි කියලා. ඒක තමයි භාවනා. ඒක මේ මේක මේ අපේ දෝෂයක් නෙවෙයි. කෑ ගන්නයි දුවන්නේ භාවනා මධ්‍යස්ථානේ දෝෂේ. මැස්සෙක් වහන්න නැති වෙන්න තියෙනවනේ. තියෙනවා නම් හොඳයි. කවුරුත් කැමතියි. නමුත් මේ ලෝකෙ එහෙම එකක් නැහැ. ඒක අඩු කරන්න පුළුවන් නේ. භාවනා කරන්න කරන්න යම් කිසි යෝගාවචරයකට වැටෙනවා නම් ඉස්සර මට පුංචි කැස්සක් තියේදී හිත කැඩුනා. දැන් නම් කැස්සට හිත කැඩෙන්නේ නැහැ. ඉස්සර පුංචි වැස්සක් තියෙනකොට හිත කැඩුනා. දැන් වැස්සට හිත කැඩෙන්නේ නැහැ. ඉස්සර පුංචි දණියේ වේදනාවක් තියේදී මම නැගිටලා ගියා. දැන් නම් එහෙම එකක් නැහැ. ඉස්සර හිතවිල්ලක් එනකොටම කලබල වෙනවා. දැන් නම් හිතවිලි තියෙද්දිත් මට ආනපානේ බලන්න පුළුවන් කියලා. මේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව මේ ආනාපානව මේ සතියම ඊට වැඩි අවුලක් තියෙන තැන යොදන්න පටන් අර ගන්න තරම් යෝගාවචරය කමඨාන සුද්ධ වෙලා තියෙනවනම් ඉතින් යෝගාවචරයට නම්බුනාමයක් දෙන්න පුළුවන්. කමඨාන සුද්ධ කිරීමෙන් තොරව තනියම භාවනා කරලා වැරද්දක් නැහැ. නමුත් කාටවත් එහෙම එකක් නැහැ. ඔක්කොමලා හිතන්නේ මේ බාහිරේ සද්ද නැති වෙන්න ඕනේ. හිතවිලි නතර වෙන්න ඕනේ. කයි වේදනා නතර වෙන්න ඕනේ. ඉදාට නම් මම හිතගෙන දිවන් දකින්න මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ බාහිරේ සද්ද තියෙන නිසා කියලා බාහිරට දොස් කියනවා. එහෙම චරිතවලට මේ කලයේ තියෙන තුච්චකම හිස්කමට තමයි බුදුන්සේ සඳහන් කරලා තියෙන්නේ. මේ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ. මේක ඊටාම සියුම්ම ඊටාම සියුම්ම සඳහන් කරනවා නම් යෝගාවචරයට තේරෙනවා නම් භාවනාදී කරන්නේ සැප ඇතිකරන්න කරන වැඩක් නෙවෙයි දුක නැතිකරන්න කරන වැඩක්. නැත්තම් දුක අවබෝධ කරන්න කරන වැඩක්. ආත්පසීම අවබෝධ කරන්න කරන වැඩක් කියලා යෝගාවචරය තේරුම් ගමේ දෙක පටලවා ගන්න තියෙන උඟ දෙනේ. මේ භාවනා කරනකොට මේ මේ සැප එකපාරටම ලැබේ දුක අවබෝධ කරලා නෙමෙයි දුක නැති වෙයි කියලා බලාපොරොත්තු නමුත් මේක අවබෝධ කරන්න ඕනේ කියලා බැලුවොත් භාවනා කරන යෝගාවචරයට අපි සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නිසා හිත පිට ගියයි කියලා හිතමු. හිත පිට ගියාම ඒ යෝගාවචරයට ටිකක්කල් භාවනා කරපු එක්කෙනෙකුට නම් විකල්ප දෙකක් තියෙනවා. එකක් මේ හිත පිට ගිය එකේ අභිරමණය. එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මත්තාන්ට නැවත ගන්න පුළුවන් කම. ඉතින් ඒක දෙකක් වෙන්නේ නැහැ. සමහරුණ තියෙන අබිරමණය විතරයි ආපහු ගන්න පුළුවන් බවට පාලන ශක්තියක් නැහැ. හොඳ හොඳට භාවනා කරපෙන්නාට තේරෙනවා මේ හිත රබණය කරාට මොකද්දෝ ශක්තියක් තියෙනවා. ඒක තමයි අතවාසියක් අපට හම්බ වෙන්නේ. නැවත ඕනනම් මූල කර්මස්ථානේ යන්න පුළුවන්. ආන්න එහෙම මූල කර්මස්ථානේ යන්න පුළුවන්කම තියෙද්දි ද්වේෂයෙන් හෝ ආශාව නිසා අර කුණු කන්දලේම එනනම් බාහිර අරමුණම ඇසුරු කරන්නේ අපේ හිතේ ප්‍රകൃතිය දුක කැමති නිසා. ඊට සාපේක්ෂව මූල කර්මත්තානේ තියෙන වගේ කෙලෙස් අඩුයි එතන. ඒක නිර්මලයි. ඒක ക്ഷേම භූමියක්. ඒක මේ අතගාව තියේදී අපේ හිත අර මූල කර්මත්තානම ඇසුරු කරමින් ඒකටම බැන බැන ඒකටම ද්වේෂ කරන්නේ මේ තර්ක හිත මේ මතු පිටින් බලන හිත හැම වෙලාවෙම දුකටයි කැමති. ගැඹුරින් තියෙනවා භාවනා කරපෙන්නට ලැබිච්ච අතවාසියක් තියෙනවා අවශ්‍ය නම් නැත අවස්ථාවේ හැටියට තමට නැවතත් මූල කර්මස්ථානට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක තමයි ධර්මයේ කියලා කියන්නේ. ඒක තමයි තමන්ට භාවනා කරන්න ලැබිච්ච අතවාසිය. ඒ නිසා මේ හම්බුච්ච අරමුණේ ද්වේෂ කර කර ඒකේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන හොයවා ඉන්න වෙනුවට කිටිම බින්ගයක් හාරගෙන කිටිම හොර පාරකින් ලදලද වෙලාවේ නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් ඒ යෝගාචරයට ළඟ ළඟ තේරෙනවා මෙතන අසහනෙ අඩුයි මෙතන අසහනෙ වැඩි. මෙතන ආතතිය අඩුයි මෙතන ආතතිය වැඩි. මේ දෙකෙන් ඕන එකට යන්න පුළුවන්කම තියෙනවා පෙර භාවනා කළ වර්ධගත නිසා. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ Tamange මූල කර්මස්ථානෙට නැවත නැවත යනවනම් අර හිතවිලි වල වේගය කැඩෙනවා. යන යන වෙලාවෙ කැඩෙනවා. වේදනා වේගය කැඩෙනවා. ශබ්ද වේගය කැඩෙනවා. ඒ නිසා අපි කරන්නේ ශබ්ද නැති කරන්න හදන්නේ. ඒ ශබ්ද තියෙද්දිම එහෙම නැත්නම් වේදනාව තියෙද්දිම හිතවිල්ල තියෙද්දිම වරින් වර වරින් වර තමන් කරගෙන ඉන්නේ ආනාපානේ නම් ආනාපානේ බලන්න ඒක පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂණය කරන්න බලනවා. ඉතින් එතෙන්දී ඊට වැඩිය පොඩ්ඩක් මේ කාරණාව තේරෙනවා නම් ඊට වැඩිය පොඩ්ඩක් මෙවැනි දෙකිඩියාවක මාරු කෙන යෝගාවචරයට දෙන්න පුළුවන් උපදේශයක් තමයි ආනාපානය බලන්නත් එපා ඉඳගෙන ඉන්න ඉරියව්ව දැක්කත් ඇති. මම මේ ඉඳගෙන ඉන්නේ කියලා පේනවනම් නැත්නම් සක්මන් කරන වෙලාවේ මේ වගේ සද්ද වේදනා හිතවිලි ඇවිල්ලා කර්ධන කරන වෙලාවක ඒ සද්ද වලට හිතවිලි වලට වේදනා වලට චෝදනා කර කර ඒ වගේ අලගිය මුලගිය හොයාගෙන ඒ කරපු පුදුලට ද්වේෂ කර කර ඉන්නවට වඩා මම දැන් සක්මන් කරමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඉන්නේ ඒ දැන ගැනීම පවා යෝගාවචර ලොකු සාන්තියක් වෙන දෙනවා ආතති අදුගතියක් දෙනවා ඉතින් ඒ සාපේක්ෂව බලනකොට සද්ද වේදනා හිතිරවල පැලහෙන හිත සංසාරේ ගතියෙන් ගත්තොත් අරමුණට ගියේ හිත ඉරියව්වට ගියේ හිත නිවනමයි සාපේක්ෂව එතන නිවනක් තියෙනවා මෙන්න මේක අදාහ ගන්න බැරි කෙනාට මේක ක්‍රියාවත් කරගන්න බැරි එකනට ඔය සම්මුති නිවන ලබන්න බෑ. මේක තදංග නිබ්බුති. එතන එතන පේනවා මේ අරමුණේ ඉන්නවා හරිම කරදරයි. ඒක නොසිතුන පැතු ආගන්තුකේ. මම හිත ඇල්ල බදා ගන්නවා. ඒ වෙනුවට මට මං ඉන්නේ ඉරියව්ව අල්ලන්න පුළුවන්. ඇල්ලුවොත් එච්චර හිට ගන්න ගතියක් නෑ. හැබැයි කෙලස් අඩුයි. ගිය ගමන් ආතතිය අඩුයි. මෙන්න මේ දෙකේ මේ සංසන්දනාත්මකව ඒ එතන එතන ඒකට තදංග නිබුති කියලා කියනවා. අත්දකින්න පුරුදු වෙච්ච එකනට මේක ලොකු විනෝදාංශයක් බවටපත් වෙනවා. භාවනාව හරියට වෙන්නේ කරදරයක් ආවට පස්සේ විතරයි කියලා කියාවියා. කරදරයක් නැතුව භාවනා කරනකොට ඒක භාවනාවක් නෙවෙයි නිකන් ඇල්ලතුරු බොනවා වගේ. කරදරයක් ආවට පස්සේ මේ දෙක පෙන්නලා මේ දෙකේ විචක්ෂණ බව හිතට වද්දලා හිතට කියනවා ඔබට කරදර වුණා ඔක හිතපන් ඒත් ප්‍රශ්නයක් නෑ ඔබ දන්නවා ඔබ ඉන්නේ කරදර වල කියලා හැබැයි ඔබ දැනගන්න ඕනේ පිටර විශ්‍රාම ශාලාවක් තියෙනවා ക്ഷേම භූමියක් තියෙනවා නිර්මල තැනක් තියෙනවා ඕන යන්න පුළුවන් ගියොත් සාපේක්ෂ නිවනක් එතන තියෙනවා මේකට සාපේක්ෂව අර කරදර කරන හිතවිලි වේදනා සද්දවල වේගය කැඩෙනවා ටට්ටක් ගාලා එතන එතන අර කසක වෙන ගතිය අඩු වෙනවා හැබැයි ඊටත් එදී මේ හරීම සුන්දර හරීම සෙල්ලක්කාර වැඩක් තියෙනවා. ඒක හුඟක් දිනුනාට පස්සේ කරත ඇයි මේ මෙතන මූල කර්මස්ථානේ තියෙනවා. ക്ഷേම භූමියේ විශ්‍රාම ශාලාව තියෙනවා. දැන දැන දැක දැක අර කක්ක ගොඩේ ඉන්න පුළුවන්. මේ හිතවිල්ලක ඉන්නේ මේ සද්දක ඉන්නේ මේක හරීම කරදරයි. ඒ මේක තියෙනවා ඒක යන්න පුළුවන්. අන්න එතන ඉන්නකොට තේනවා කෙලෙස් මුරුමුරු ගාලා හපලා කන්න පුළුවන්. කෙලෙස් අහෝසි කරන්න පුළුවන්. ගෙවම් කරන්න පුළුවන්. මොකද මම දැන් ඉන්නේ ආඩ්‍ය වෙලා මට ඕන විවේක ස්ථානේ තියෙනවා. ക്ഷേම භූමියේ තියෙනවා. යන්නත් පුළුවන්. යන්නේ ඔබට පුළුවන් නම් දීපන් ඔය කරදරේ. දීපන් ඔය හිතවිල්ල. දීපන් ඔය වේදනාව කියලා ගන්න බලන්න. එතකොට මේ විදුලිය රබර් ග්ලව් එකක් අත දාලා අත දැම්මා වගේ වදින්නේ නැහැ. හැබැයි අපි දාන රබර් රත්ත මේස් එකේ ඉලක් තිබොත් වදිනවා. හිල් තියනද කියලා බලන්න හොඳම වෙදී. හොඳටම දැනගන්න මේ අත ගන්නේ පණ තියෙන කරන්ට් එක තියෙන වයර් එකක්. මේ පැත්තේ තියෙනවා රබර් ග්ලව් එකක්. මේ දාගන්න පුළුවන්. නමුත් ඒ තියේදී කරන්ට් එක තියෙන එකට අත තිබ්බත් රබර් ග්ලව් එකක් දාලා අත තිබ්බත් ඒකේ තියෙන මේ සෙල්ලක්කාරකම අද තියෙන යෝගාවචරණ කවදාකවත් නැහැ. යෝගාචර පුදුම බයයි. මේ කෙලෙසියක් දැකපු ගමන් පිටුපස නොබල දුවනවා. වහපියක් නැහැ අරමුණත් පහු කරගෙන දුවනවා. එයා හිතන අනිවාර්යයෙන්ම අරමුණේම ඉන්න ඕන කියලා. ඉන්න ඕන. මුලදී ආධුනිකයා හැම ඉඳලා විශ්වාසය ගන්නන පස්සේ පුළුවන් වෙනවා මේ ෂේම භූමියේ තියෙන විශ්‍රාම ශාලාව තියෙන අරමුණ තියෙන. දැන් මං ඉන්නේ හිත හිත. ප්‍රශ්නයක් නැහැ. අන්නේම දැනගෙන අන්නේම ලෑස්තිලා ගිහලා හිතවිල්ලක් හිතියට කද්දාකත් හිතවිල්ලට මාව යට කරන්න බෑ. වේදනාවක් වින්දට කවදාකවත් වේදනාවට මාව යට කරන්න බෑ. ශබ්දයක් ඇහුවට ඒ සද්දට මාව යට කරන්න බෑ. එතකොට යෝගාවචර තියෙනවා මේ කෙලෙස් ජයග්‍රාහී හැගීමෙන් කෙලෙස් යටපත් කරගෙන අපි කියන අහෝසි කරගෙන ජීවත් වෙන්න පුළුවන් යෝගියෙකුත් තියෙනවා. කෙලෙස් මගාරවල මූල කර්මත්තට ලයින් යෝගියෙකුත් තියෙනවා. කෙලෙස් මගාරවල මූල කර්මත්තට යන්න බැරි කෙලෙස් වලට යට වෙලා පෙළෙන තත්ත්වකුත් තියෙනවා. මේ තුනේදිම යෝගාවචරගේ අත්දැකීම විතරයි සුත්මේ ඥානෙ මුලදී මුලදී උදව් වෙනවා. ඒ නිසා විපස්සනා කරන කරන කෙනා ඉස්සරහට යන්න යන්න ඒ කෙලෙස් බරිත තැනම හුන්ත සතියකින් යුක්තව ගතකරන්න කරන මේ ප්‍රයත්නයට කාර්ය පරිශීණි කියන. බුදුරජාණන්සේට ඒ වගේ දේවල් හරියට ඉදිරිපත් වෙලා තියෙනවා. බෞද්ධයන්ගෙමයි චෝදනා ඉල්ල වෙලා තියෙන්නේ. අපි බුදුරජාණන්සේට සෙල්ලක්කාර කෙලෙස් පරිච ජීවිතය හොඳ සතියෙන් ගත කරපු මිනිස්සයාට ස්තුති කරලා තියෙනවා. බුදු කෙනකින් බලාපොරොත්තු වෙන්න බැරි තරම් ස්තුති කරලා තියෙනවා. ඊයර මේ වැඩි වැද්දෙක් විවාහ වෙලා හිටිය සෝවාන් කාන්තාවගේ කතාවක් තියෙනවා. යම්මන්ඩි වැද්දත් එක්කමයි ගත කරන්නේ. වැද්දට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා කොල්ලෝ තුන් දෙනෙක්. ඒ තුන් දෙනාම දඩේ මේ ගිහිල්ලා හොයාගෙන ඉඳේ මේ අම්මන්ඩි ගෙදර ඉඳගෙන දරුවන්ටයි මිනිහටයි උයලා කන්න දෙනවා. ඉතින් එයා ඒක ලියවලා පුළුවන් තරම් බණ භාවනා කරනවා. කවදාකවත් ස්වාමි පුරුෂයාට කියන්නෙත් නැහැ, දරුවන්ට කියන්නෙත් නැහැ. මේ මං අසවලා ගියා. ඉතින් මනුෂ්‍ය ගෙදර වැඩ කරන නිසා පවුල කමයි. එක දවසක් මේ මහමිනියා දඩේ මේ යනකොට බුදුජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. දකින්නකොටම ඌට කේන් කියනවා මේ සමන මුඩු මහන දැක්කොත් දඩේමක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් මිනිහා මොනවක්වත් කරන්නේ නැතුව යනවා. ගිහලා හැන්ද වෙනකන් ඉන්නවා. ඉන්නවා එක දඩේමක්වත් නැහැ. ඊට පස්සේ එනකොටත් බුදුරජාණන්සේ ගහ මුලම වඩලා ඊට පස්සේ තමයි මේ මේ මුදු මහනා තමයි මේ අවා භාග්‍ය සම්පන්න දේ දැක්කේ කියලා දුනදී අමුණලා විදිනවා. විදින්ට හදපට බුදුජානන්සේ අදිෂ්ඨානයක් කරනවා විදින්න ලෑස්තිලා ඉන්නේ කියවුවේ මෙහෙම ගල් වෙන්නේ කියලා. ඉතින් දැන් මිනිහා දුනදී අමුණගෙන මේ විදින්න ලෑස්තිලා වගේ ගල් අමුණගෙන ඉන්නවා. ගල් වෙලා ඉන්නවා. ඉතින් ඈනිකෙස කියලා කියන ලොකු පුතාට පුතේ වෙන්ද මේනට තාත්තා ඇවිල්ලා බලවන් අද කියා මේ නෑ කියලා. යනකොට මගක් යනකොටම පේනවා තාත්තා මේ බුදුහාමුදුරන් කියන මුදුමහනකට විදින්න එල්ල කරනවා දෙන්නම් උන්දට තාත්තට ඉසලා කියලා මෙයක් දුනුති ආමුල විදිනවා. විදින්න හදනකොට බුදුජනක සාධිෂ්ඨානය කරනවා දැන් ලොකු පුතාත් එහෙම ගල් වෙලා දුනදී අමුණගෙනම ඉන්නවා. විදින්න ඕන. ඊට පස්සේ දෙවෙනි පුතා යනවා මද්දුමයා. මද්දුමයා යනකොටත් මේකම දැකලා ඌත් විදින්න හදනවා ඌත් ගල් වෙනවා. ඊට පස්සේ බාලම් පුතා එනවා. ඌත් හදිනවා ඌත් වින්දෙන් බුදුජානන්සේට රටේ හතර දෙනෙක් දුනදී ඇදගත්ත ගමන් එහෙම ගල් වෙනකොට මේ අම්මන්ඩි හොඳටම රැ වෙලා කරන දෙයක් නැතුව පාට බහිනවා බහිනකොට දකින්නවා මිනිහයි දරුවෝ තුන් දෙනයි බුදුරජාණන් වහන්සේ විදින්ලා හැටි ඒතර මේ ගෑණි කෑ ගහනවා මගේ පුදු පියාණන් වහන්සේට හිතා කරන්න එපෝ කියලා කෑ ගහනකොට අර තුන් දෙනාගම ගල් වෙච්ච එක නිදහස් වෙලා මිනිහා බයිනොත් තිගි අප්පචීනවයි කියලා කියනවා කියලා දෙන්න බෑ මට මන් දන්නේ නැහැ මාමිනියා එනවයි කියලා කියලා ගෑනිට බන්න මේ උඹේ තාත්තා නම් මට කියලා දෙන්න තිබුණා මම තව පොඩ්ඩක් විඳින්න හිටියේ කියලා. එහෙම නැත්නම් කෑකොස් සංගාමක කියලා වාඩි කරලා බණ කියනවා. මම කියනවා දැද්දෝ තුන් දෙනාම සෝවාන් වෙනවා. දැද්දයි දරුවෝ තුන් දෙනයි සෝවාන් වෙනවා. සෝවාන් නැති පුත්‍රයන්සේ ආපහු ගිහලා සංඝයාට කතා කරලා කියනවා මෙන්න මේ වැඩක් වුණා. ආ ඒතකොට සංඝයා වහන්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට මෛත්‍රී කරපු ගෑණීට අම්මට සෝවන්නේ නැහැ. ඔබ වහන්සේට විදින්න ගිය හතර දෙනාටම සෝවාන්. මොකද්ද මේ ධර්මය? වහන්සේට විදිහට හැටියට හතර දිනාටම වහන්සේ මේ ධර්ම අවබෝධය වුණා. තව වහන්සේ කියන ඉතින් අපි අම්මට දාපු දුන්නේ ඕ මහනේ අම්මා කල්ලා තුන් සෝවන් කියනවා. ඊට පස්සේ කියනවා මේ අම්මන්ට මේ මිනිහට මේ දඩමස් වෙලා කන්න දීපු ඇමවල් හොයලා දීපු දුනු හදලා දීපු ගෑණිද ඔබ වහන්සේ කියන්නේ කල්ලා තුන් සෝවන් උනා අයියා. ඔව්. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ එහෙමනම් එහෙම ගෑණියෙක් නිරෝගන්නේ අම්මණ්ඩි කෙනෙක් මේ වැද්දෙකුට අඹුකම් කරන්නේ කොහොමද මේ මේ හැමෝල හදලා දෙන්නේ ඒසට බුදුරජාණන් කියනවා මේ පාණිනා වනේනාස විසං න අන්වාගමේති අතේ විස නැත්තම් මහණෙනි වසභාජෙන්ට අත දැම්මට විස වදින්නේ නැහැ මගේ දුවගේ අතේ විස නැහැ ඒක නිසා යාවස භාජෙන් අද්දමට යාට මේ විස වදින්නේ නැහැ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් පවේ ජීවත් වුණාට කිසි එකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ නපව් වෙනව නැද්ද නෙවෙයි. මෙයා දන්නවනම් මම මේ කරන වැඩේ කරන්නේ මගේ මන අපිට නෙවෙයි. ඒක වෙච්ච දේ ඒ මිනිසුන්ට අවශ්‍ය දේ මං සපයලා දෙනවා. මේ මගේ හිත මං බේරගෙන ඉන්නවයි කියලා. එහෙම කෙනෙකුට චරිත සාධකයක් දෙන්න මේ ලෝකයා කැමති නැහැ. බුදුහාමුදුරුවෝ නොපැකල චෛත්‍ය හතිකක් දෙනවා. උන්වහන්සේ දන්නවා මෙයා හැසිරීමෙන් සෝවන් වෙච්ච බව පෙන්වන්නේ නැහැ. වැද්දෙකුටයි අඹුකම් කරන්නේ. වැද්දගේ වැඩේ උදේ ඉඳලා හැන්දනකම් සත්තු මරන එකයි. මේ අම්මන්ගේ වැඩේ ඒ වැද්දට උපස්ථාන කරන එකයි. හැබැයි ඒ නිසා බැලුව බැලමට සිල්මෑණි කෙනෙක්වත් භික්ෂුණීන් වහන්සේගෙනවත් ආකල්ප සම්පද ඇතුළතින් හොඳටම දුක්ඛ සත්‍ය දැකලා තියෙනවා. ඇතුළතින් හොඳටම සමුදය සත්‍යයක් දාන්න. දුක්ඛ සමුදයක් දාන්න. නිරෝධයක් දන්නවා මාර්ගයක් දන්නවා. ඉතින් මේ දෙන්නගේදී බැලු බැලමට පේන තියෙන වැද්දට බණ අහලා නිවන් දකින්න පුළුවන් අර සාන්ත ගතිය ඇති අම්මට නිවන් දකින්න බෑ මොකද එයා නිවන් දැකලා. ඉතින් මෙවැනි ධර්මයක් එහෙම නැත්නම් මෙවැනි දෙයක් දන්නේ නැතුව අපි හිටියානම් අපි මේ චරිත කතාවේ පළවෙනි සැරේම අපිට කිව්වොත් මේ ගෑණියක් ශිෂ්ට ගෑණියක් කැලේට ගිහිල්ලා වැද්දෙක් එක බෙන් බැඳලා වැද්දෙක් එක්ක පෞල් ජීවිත කරනවා කියපුවාම පිටය ගෑණිගේ චරිතය චරිත ලක්ෂණ දෙන්නේ නැහැ. චරිත සාහිතිකක් දෙන්නේ නැහැ. ගෑණියක් කියලාවත් දෙන්නේ නැහැ. ශිෂ්ට ගෑණියක් කියලාවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගෑණි මිනිහත් එක්ක පුතිලා දරුවෝ තුන් දෙනෙක් හම්බ වෙනවා. දිගටම දරුවන්ට ගෑනුන්ට අවශ්‍ය කරන වූ ආම්පන්න ඇමතකත් කරන මේ මනුස්සයා කිව්වොත් අපේ හිතට කවදාකවත් හිතන්න බෑ. මේ මනුස්සයා අදාළ කුසල් රාශිය රැස් කර අකුසල් රාශිය රැස් කරගන්න නැතුව මේ වැඩේ කරන තරම් දක්ෂයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරෝ බණ දේශනා කරනකොට අර වැද්දෝ තුන් දෙනාම නිවන් දැක්කයි කිව්වත් ශිෂ්ට මිනිස්සුන්ගේ බරපතල ප්‍රශ්නයක් නේ. මේම සුදී ඉඳලා හැන්ද වෙනකන් සත්තු මරනවා. බුදුහන්සේ දකපුවා මේ බුදුහාමුදුරන්ට දුන්නේ විදින්න හදපු මිනිසයාට බුදුහන්සේ බණ කියනවා කියලා නිවන් දකින්න පුළුවන් කිව්වහම මේ අවුරුදු 20 භාවනා කරපු කට්ටියට හිතෙනවා එහෙනම් ඒ දවස්වල නිවන ලාභෙට දෙන්න ඇති සුපර් මාකට් එකේ දැන් නිවන් ගණන් ගිහිල්ලා වෙන්නේ නැහැ. ඒ නැත්නම් දැන් මේ බඩු නැතුව ඇති මේ කාලෙ ඉන්නේ. මොකද අපි ඒ තරම් වැරද්දක් අඳුනගෙන තියෙන්නේ මේ දුක්ඛ සත්‍යය කියලා. භාවනාකාරයාවත් නැත්නම් අපි කිව්වොත් යෝගාවචරයවත් එන තමයි ආරණ්‍ය වාසී සංඝයා වංශේ නමක් වුණත් මේ දුක්ඛ සත්‍ය දන්නේ නැති නිසා භාවනාවේදී හෝ එදිනදා වැඩ කරතිය යුතුයි. මේ දුක නොදන්න නිසා දෙපලක වරද්ද ගන්න. එකක් තමන්ට චේතනා මාර්ගයෙන් රැස් කර ගන්නා වූ යම් යම් වලක්වා ගත හැකි අකුසල කර්ම වලක්වා නොගැනීමෙන් එක දුකක් ඇති කර ගන්නවා. දෙක මොන චේතන ඇතු හෝ නැතු හෝ නැති කරන්න බැරි දුකක් තියෙනවා. ඒක නැති කරන්න තටමනකොට ආය දුකක් ඇති කරනවා. මේ දෙකම යෝගාවචරයට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක. මෙන්න මේ ටික මට නැති කරන්න පුළුවන්. ඒ මොකද මම චේතනාවෙන් ඇති කරන දේවල්. ඒකට ශික්ෂාව කියලා කියනවා. ඒකට ශික්ෂාව නැහැ. එයා ශික්ෂාව කරගන්න නැතුව භාවනා කරලා කෙලස් කපන්න හදනවා. භාවනා කියන්නේ ශික්ෂාවක් තමයි. ඒක නිසා තමයි චේතනා වශයෙන් ඇති කරන කෙලස් තියෙනවනම් හැම චේතනාවටම වග වෙලා ප්‍රමාණ කරලා අදුම චේතනා ප්‍රමාණයකින් ජීවත් වෙන්න ගන්න උත්සාහය සබ්බ ලෝකේ ආනාභිරත සංඥා විදිහට බුදුහාම සඳහන් කරලා තියෙනවා. යේ ලෝකේ උපයුපාදාන චේතනා අදිඨානාබිනිවේෂානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේක තමයි අන්තිම සියුම් හික්මීම ඒක මේ හිතෙත් එක්කීම වචනෙත් එක්කීම කයිත් එක්කීම ඊට පස්සේ භාවනා කරනකොට අපි යම් තැනකට එනවා දුක්ඛ සත්‍ය නියෝජනය කරමින් මම මැරිලා නැති බව මම දන්නවා නිින්ද කියලා නැති බව මම දන්නවා ක්ලාන්ත වෙලා නැති බව දන්නවා හැබැයි දුකයි කම්මැලි. නීරස ඒකාකාරී. අපි ඒකත් නැති කරන්න හදනවා. ඒක කද්දාකත් නැති කරන්න බෑ මේ නැති කරලා නැති කරලා අඩියට ගියාට පස්සේ චාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. දුක්ඛ සත්‍ය හතරාකාරයකින් භාවනා කරන එකට පේනවා. දැනෙනවා. නිකම් පෙළෙන ගතියක් තේරෙනවා. හිතලගත් එකක් නෙමෙයි වචනේත් නෙමෙයි ක්‍රියාවෙත් නෙමෙයි හිතෙත් නෙමෙයි. නිකම් පෙළෙන ගතියක් පේනවා. තවන ගතියක් තියෙනවා. ඒ වගේම මේ ගොජේ නිතරම මාරු වෙන ගතියක් තියෙනවා. මේක දුක්ඛ සත්‍ය කියලා නතර කරන්නේ නැතුව මේකත් නැති කරන්න උත්සාහ කරන මිනිහා ගලක තියෙන තද ගතිය නැති කරන්න හදනවා වගේ. වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න හදනවා වගේ කොච්චර තටමැව්වත් යායුතු සීමාව ඉක්මවලා ගිහිල්ලා ප්‍රශ්න සීමාව ඉක්මවලා ගිහිල්ලා මූලධර්මවාදීව සියලු කෙලෙස් දුරවන් කරන්න උත්සාහ කරනවා මේ භාවනාවේ. සියලු කෙලෙස් දුරුවක් කරන්න බෑ. මේක බාර ගන්න. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක බලන්න භාවනා කරන විතර තියෙන්නේ. භාවනා නොකරන වෙලාවේ නැද්ද? සක්මන් අපි කිව්වෝ වෙන ඉරියව්වක ඉන්නකොට කොයි වෙලාවෙත් මේක තියෙනවා. ඒ නිසා කවදා හෝ යෝගාවචර මේ දුක්ඛ සත්‍ය කියන එක අබුද්ධෝත්පාද කාලෙත් තියෙන එකක්. බුද්ධෝත්පාද කාලෙත් තියෙන එකක්. අඟුලිමාල ගාවක් තියෙනවා, දේවදත්ත ගාවක් තියෙනවා, සාරිපුත්තු ස්වාමීන් ගාවක් තියෙනවා. හැම කෙනෙක් ගාම තියෙනවා. දැක්කේ නැත්තම් මේ දුක්ඛ සත්‍ය කියන එක දැක්කේ නැත්තම් උන්දලා ඒක නැති කරලා සැප හොයන්න හදනවා. කවදාකවත් ඒ නැ දුක්ඛ සත්‍ය බාර ගන්න ලෑස්ති නැහැ. එයාට කියන පුතත් යන්නේ කියලා. ආර්යයන් වහන්සේ හිතාමතා රැස් කරන දුක් ඊළඟන කරන පරිප්පු කියලා තියෙන්නේ. ඇදගෙන නානවයි කියලා තියෙන්නේ. ඒක නතර කරන්න. පුළුවන් තරම් නතර කරන ඊට පස්සේ යමක් එනවනේ gediya පිටිම බාර ගන්න. එයා ඒක නැති කරන්න උත්සාහ කරන්නේ. එයා දන්නවා මෙන්න මේ ලකුණු එනකොට මම දන්නවා මම දැන් අඩියට ගිහිල්ලා තියෙන්නේ. මේක තමයි දුක්ඛ සත්‍යය. ඕක තමයි සෝවන් වෙච්ච කදාගම වෙනකොට ඔය ටිකක් සිුම් වෙනවා. සකදාගාම වෙච්ච අනාගාමීට ඕකත් තව ටිකක් සිුම් වෙනවා. රාහත් වෙනකොට සිුම් වෙනවා. ඒකට හැබැයි මට කරන්න දෙයක් නැහැ. ඒකට මේ පවුනකර ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. හැබැයි චේතනා මාර්ගයෙන් සංස්කාර මාර්ගයෙන් ආලවට්ටම් මාර්ගයෙන් පැහිය වෙන්න හදලා සෝබන කරන්න හදලා ඇති කරන දුක් නැත්නම් අනුන්ගේ දුක් නොපැමිණි දුක් කිසිම දෙයක් ගන්නෑ පැමිණි දුක් පැනිරහයි කියලා අපේ සිංහලයේ වචනයක් තියෙනවා පැමිණි දුකත් දුක්ඛ සත්‍ය නම් ඒකට භාවනා කරන්නෙත් නෑ ඒක බාර ගන්න මේක මේ අවබෝධ කරන එකයි තියෙන්නේ මේක දුක්ඛ සත්‍යය ඒක නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් මේක නොදැක්ක කෙනෙක් නෑ එක්කෝ තමන් චේතනා කරමින් ඇති කරගත්ත චින්තාමේ දෙයක් පරම සත්‍ය කියලා හිතලා පටලවාගෙන ප්‍රත්‍යක්ෂේ වන වන කරගන්න. ප්‍රත්‍යක්ෂයට යන්න දෙන්නේ නැහැ. ඒ නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගද්දී ඒක නැති කරන්නත් අටමක්. ඒකට ඒකට එහා යන්න හදනවා. ඉතින් අර මේ මේද පාදානේ වැතිච්ච කවුඩා හොට කොට කරගන්නවා වගේ දුක්ඛ සත්‍ය පිළිගන්න ඇස්සේ නැහැ. ඒක නැත්නම් මේ භාවනා කරලා විනාඩි 10ක් ඇතුළත දුක්ඛ සත්‍ය එනවා. ඒකට මේ අවුරුදු ගණන් භාවනා කරන්නේ. ඒක මේක දුක්ඛ සත්‍ය වාස පිළිගන්නේ. ඒක හිතනවා මේ මේ සීල නැති නිසා වෙච්ච එකක්. සති නැති නිසා වෙච්ච එකක්. සමාධි නැති නිසා වෙච්ච එකක්. පෙරකල අකුසල නිසා වෙච්ච එකක්. එහෙනම් තමයි භාවනා කරපු නැති නිසා වෙච්ච එකක් කියලා අපි নানা ආකාරයෙන් අර වෙත පැමිණිච්ච දුක දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් බාර ගන්න වෙනකොට ඒක ඒක නැති කරන්න හදනවා. එහෙම නැත්නම් ඒක චේතනා මාර්ගයේ ආලවට්ට මාර්ගයේ සංස්කාර මාර්ගයේ බෝ කරනවා. ඉතින් මේ හරියට ඒක බෝ කරන්නෙත් නෑ යථා මට්ටමට ආවට පස්සේ ඊට යන්න අනවශ්‍ය වීඩියෝ කරන්නෙත් නැතුව පළවෙනි සැදේ නැතර කරන තැන තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ. එනිසා ඒ සෝවාන් මාර්ගයට ඉඩ ප්‍රස්තාව සෑම කෙනෙක් ගාම සමාකාරයෙන් පවතිනවා. කිසි කෙනෙක් එතෙන්ද බ්‍රේක් දන්නේ නැහැ. කඩාගෙන යන්න හදනවා. එහෙම නැත්නම් ඊට කල්ැතුව බ්‍රේක් ගහලා තමන් තම තාම චේතනාතීදී තාම අදිෂ්ඨානතීදී තව අබිනිවේෂ අනුසේතියේදී අදන් නිවන් ලැබුණයි කියලා ලෝකයට ප්‍රකාශ කරන්න හදනවා. ඒ දෙකම ඉතින් එච්චරම බරපතල වැඩි නෙවෙයි. ඒවා මේ වීතිකම කෙලස් කරන් බරපතල නෑ සුද්ධ කරන්න බෑ. හරිම සියුම් ඒක කතා කරාට විප්ලවීය චේතනාවක් නැති රැඩිකල් වාදී කෙනෙකුට විතරක් මේක අල්ල ගන්න පුළුවන්. ඒක භාවනායෙන් කරන එකක් නෙවෙයි. ඒක මේ අන්වේ ඥාන වලින් ණය විපස්සනාෙන් අල්ලතැයි. නමුත් හොඳ සාකච්ඡාවකින් නම් එහෙම නැත්තම් කියනවා නම් Tamange తত্ত্বය මතිමතාන්තර දාන්න නැතුව හරියටියට කමඨාන් සුද්ධ කරන කෙනාට නම් ලියන භාෂාවෙන්ම කියලා දෙන්න පුළුවන් මෙන්න මෙතනයි බහුවෙලා තියෙන්නේ කියලා. එහෙම උංගව දෙනෙක් කරන්න හදන්නේ මේ ලෝකයාගේ ප්‍රසාදේ ලිදන්න දිනා ගැනීම සඳහා රංගපෑමක් කරනවා. ඒකට දොස් කියන්නත් බෑ කියලා කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපි භාවනා කරනකොට ලෙඩෙක් වගේ හැසිරෙන්න ඒ මොකටද ලෙඩේ සනීප කරන්න ඕන නිසා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා වින්දට වැඩි අඩු වේගයකින් නැවතිල්ල වැඩකරනද මේ தත්ත්වේ තේරුම් ගන්න මේ කවුරුත් ප්‍රසාද කරගන්න කරන වැඩ නෙමෙයි ඒක. භාවනාවේදී හොඳ සතියක් පිහිටව ගන්න නැවතිල්ල වැඩ කරන්නයි කියලා. ඒ නිසා ඒව රංගපෑම් නෙවෙයි. ඒක කාටත් කරන්න වෙනවා. නමුත් ඒකේ සීමාව දන්නේ නැතුව මේ කෙලෙස් කපන තැනට මේ අනුන්ගේ ප්‍රසාදේ දිනා ගන්න මේ හිත හිත දිනා ගන්න මේ කරන වැඩ මට බේනේ සුද්ධ ආගමක්. බුද්ධ ආගමේ තියෙන හරියක් තියෙන ඔච්චර. මේ ලෝකයාගේ හිත දිනා ගන්න ආම්දුරු පෙළ ගැහිලා ආවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වෙලා උත්සව සංවිධානය කරගෙන මේ මිනිස්සු නලවන්න නලවිලි කවි කිය කියා. මේ මිනිස්සුන්ට ඒක බුද්ධහම කියලා දුන්නාට පස්සේ මිනිස්සු මොනව කරන්නේ? මිනිස්සු යන්නේ මේකේ. මේ පිංගම්. නත් භාවනා කරන්න ගිය එකනට හරියට මේ ටික මම වවාගත්ත දුක, චේතනාවෙන් ගත්ත දුක, අදිෂ්ඨාණයෙන් ගත්ත දුක, ප්‍රාර්ථනාවෙන් ගත්ත දුක කියලා දන්නවනම් ඒක හාස්‍යයක්. ඊට පස්සේ මෙතනින් එහාට මොනවා කරුවත් බුදුහාමුදුරත් මේක නැති කරන්න බෑ. ඒක සෞපදිශේෂ නිර්වාණ ධාතුවෙන් යන්නේ. අනුපදිශේෂයෙන් යන්නේ ඒක පිරුණම් පානට වෙන්නේ. ওই ටික කාගෙන හිටපන්. ඕක පුළුවන්. එතන බ්‍රේක් ගහන්නත් බෑ. ආන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් අපිට තියෙනවා මේ පුද්ගලික දිහා හෝ කෙලේශයක් දිහා හෝ අරුණක් දිහා බලලා අපි ගන්න මේ පළවෙනි ආකල්පයත් ඒක දිහා ගොඩාක් වෙලා බලන ඉන්නකොට විපරිණාමය හරහා පරිණාමය හරහා රූපාන්තරණය හරහා මේ පේන දේ දිහා බලනකොට අපිට ඔක්කොටම සමාන දර්ශනයක් තියෙනවා අපිට ඒක තේරුම් ගන්න හැකියාවක් නැතිකම ඒක භාවනාවෙන් එකක් නෙමෙයි ඒක නිපක ප්‍රඥාවෙන් එන්න ඕනේ. උපපති ඥානෙමුත් ඕනේ. හැබැයි බුදුජාන් වහන්සේට අමතර පුංචි උපමානයක් ඉදිරිපත් කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නකොට ඒ කල්යාණ මිත්‍යාගේ தત્ත්වය බෝ වෙන්න පටන් ගන්නවා. ඒ කල්යාණ මිත්‍යා තියෙන ලෙඩක් කියලා හිතමු. ඒ ලෙඩේ Tamanට බෝ වෙනවා. ඒ නිසා නිපක නිපක ප්‍රඥාව නැති වුණාට කොන්දේසි විරහිතව කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනකොට ඒක මේ ආරෝපණය වෙන ගතියක් තියෙනවා. ඉන්ඩක්ෂන් එකක් එන්න පටන් අර ගන්නවා. ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ එහෙම කාලයක් බුදුහමෝ ඇති කරනවා. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ගාව ඉන්නකොට Tamanට ඒක තේරුන්නේ නැති වුණාට ක්‍රියාකාරකම් වලින් නිහඬ බණෙන් අල්ල ගන්න පුළුවන්. ඒකනම් අන්තිම තීක්ෂණ වැඩක්. තාමත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනාට මේ ක්‍රියාවලිය දිහා බල අල්ල ගන්න පුළුවන්. එහෙම නැතුව මේ දහසකුත් එකක් භාවනා කරාට ඒ කෙනාට මේ පිහිට විවට තුච්ච පූර මේ මේ தত্ত্ব දෙකෙන් කියන මේ උපමාන දෙකවත් අල්ලගන්න බෑ අපි අනුන් සන්තෝෂ කරන්නට අනුන්ගේ ඇස්වල ජීවත් වෙන જાතියක් වශයෙන් ගත කරන්න වෙලා තියෙන විශේෂම සංඝයාට සංඝයා මේ අනුන්ගේ උත්සව අලංකාර කරන මේ රූප සුන්දරීතාවකට ඉදිරිපත් කරන නැත්නම් සත්වෝද්‍යානක ඉන්න කූඩුවල දාපු සත්තුවා මිනිස්සු හරිය කැමති බලලා මේ වැඳලා පැත්තකට වෙන්නේ සංඝයායේ ඛණ්ඩ නරකයි මේ රට්ටු සාන සම්ඩුවක්වත් රට්ටුන්ගේ බඳු පිටු ලබා ගන්න කරන එක නෙවෙයි. අපි මේ මේ සිවුර දාගෙන කහ සිවුරක් අඳගෙන ඉන්නේ මේ ඉංගා කන්ට්ලේසි. පැත්තකට වෙන්නේ ලේසි හැබැයි මේ රට්ටු නලවන එක නෙමෙයි තියෙන්නේ. මේ කරන වැඩේ. අපි මේ ඉදurang පැවැත්වීමෙන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධයට දුක්ඛ සත්‍ය අවබෝධයට කොච්චර උදව් වෙනවද කියන එක අපිලති වෙන්නේ නැත්තම් අපි මේ කුලියට රංගපාන නාඩගම් කරන පිටසක් කරනවා. යෝගාවචරොත් එච්චරයි. යෝගාවචරය සුදු ඇඳ ගන්නවා, බාපණයක් දා ගන්නවා, අනුන් දෙන කාල දෙයක් කාලා ජීවත් වෙනවා. එතකොට මේ කරන දේෙන් තමන්ගේ සීලයට සහ ප්‍රඥාවට මොකද්ද හම් වෙන මේ සීල වටිනාකම? නැත්නම් මේ Brahmacharya වටිනාකම කියලා තේරුම් ගන්න නැත්නම් එහෙම නැත්නම් දවසින් දවස ඒක පොඩ පොඩ වැටෙන්නේ නැත්නම් ඉතින් කලේ මුණින් නැමල වතුරයක් කරුවා කියන උපමාව තමයි මට කියන්න වෙන්නේ. කුඹු කුඹුමාවේ තවත් උපමාවක් තියෙනවා. කලේ මුණින් නැමල වතුරයක් කරුණොත් වතුර යන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ කරන භාවනා විනාඩියකින්වත් ප්‍රතිඵල තියෙනවා. නයි පහේ ප්‍රතිඵල තියෙනවා. 30 තියෙනවා. පැයේ තියෙනවා. තුන හතරේ තියෙනවා. දවසේ තියෙනවා. දෙකේ තියෙනවා. එකට එක ප්‍රතිඵල තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි අපේ මිනුම් දණ්ඩේ යම් යම් දෝෂ තියෙනවා. එනිසා මේ උපමා විතරයි බුදුජානක මේකේ පෙන්වන්නේ. අරයට වැඩිය මෙයා හොඳයි මෙයාට වැඩිය එයා හොඳයි කියලා ඒ වචනවත් බුදුහාමර කියලා නෑ. ඒ නිසා මේ අනුන් බාහිර ලෝකේ මේ මිනිස්සුયો කරගෙන යන වැඩ නිසා අපි මනාපමනා පහල කරගෙන කෙලෙස් රැස් කිරීමේ වැඩේදී පරිසම් වෙන්න. ඒකට මට තේරවාද සම්ප්‍රදායේ දීලා තියෙන උපමාව තමයි ඔබ පැවිදිලා අවුරුදු 5ක් යනකම් මේ මේ පරිපාලන වැඩවලට අත දාන්න එපා. ඕන කෙනෙක් ඕන දෙයක් කරපන් ඔබ ගිහිල්ලා තෙරුණාංශර කියලා නිකන් හිටපන්. අවුරුදු 5ක් 10ක් අතර ඔබට තෙරුණාංශේ දෙයි මේ වැඩේ කරපන් කියලා කරනකොට බලපන් මේ මිනිස්සු જાති ගොඩක් ඉන්නවා. උඹ මේ මිනිසුන්ගේ පව් උඹේ ගා ගන්න එපා. අවුරුදු 10 පැන්නට පස්සේ කියනවා ගෝලෙව හදපන්. අනික් මිනිසුන්ට කියලා දීපන්. 20 පැන්නට පස්සේ තමයි තේරෙන්නේ මේ මිනිස්සු පව් කරාට උඹ ගා ගන්න එපා. උඹට පුළුවන් තරම් නායකෙක් කරපු ගුරුවරයෙක්ට ඉඳලා භාවනා කරගෙන ටික ටික වත්පිළිවෙත් කරන්න ඕනේ මේ මිනිස්සුන්ගේ චරිත වෙනස් බව තේරුම් ගන්න. නානත්ත කාය නානත්ත සංඥා. ඒ බව බුදුහාමුදුරුවෝ පිළිගන්න කැමති නම් අපි මේ අවුරුදු 2000 ඉතින් පස්සේ පහළ වෙච්ච අපි ඒකෙන් මොකටද අපේ ප්‍රශ්නේ ආකූල කරගන්නේ සංකර කරගන්නේ ඒ නිසා භාවනා කරන කෙනාට මේ සමාජයත් එක්ක හැසිරීමේ පුංචි පුංචි ආදර්ශවල සම්බන්ධතාවල වටිනාකමක් නැත්නම් ඒක නට හරි අමාරුයි විපස්සනා විදිහට කරගෙන යන්න. ඒ නිසා තමන් වෙත පැමිණෙන දුක් වගකීම් පුළුවන් තරම් බලන්න කරන්න බෑ ඉල්ලලා ගන්න එපා. කිසිම වගකීමක් ඉස්සලා ගන්න එපා. වෙත පැමිණෙන එක සලකා බලන්න. සලකා බලලා ඒ හරහා පුද්ගල සාත්තර සම්බන්ධතා හරහා මම පුද්ගලයන් කෙරේ දක්වන ආකල්ප හොඳ නරක හරි වැරදි ප්‍රිය අප්‍රිය අරමුණු කෙරේ දක්වන හොඳ නරක ඒ විදිහට වාර්තා කරන්න දන්නවනේ අපි මේ පූර්ණනික මොනින්තරව බහනා ලේසි. අනික මිනිස්සු කොයි තරම් අපායේ ගියත් Tamange නිවන් මාර්ගයට බාධාවක් නැහැ. ඒ වගේම තමනුත් තව කෙනෙකුගේ තර්ක විතර්ක වලට හේතු වෙන විදිහේ ඒ ආකල්ප විසම කරන්න යන්න එපා. ඒකට අනිගින්නේ කරගිච්ච ලෝකයක් මේක. අංජබජල් ලෝකයක්. ඒ මිනිස්සු පව් කර ගන්න. ඒක පුළුවන් තරම් තමන් අරසා වෙන්න අනුන් මනින්න යන්නත් එපා. නමුත් නමුත් තමන් හැංගිලා කරන්නත් එපා. හෙලිය කඩ ගෙරුවොත් ඒ සරුවචනාංශ වැඩ හිටපු කාලේ වගේමයි සමාජය අද නිවන් දොර ඒ විදිහටම අරසා වෙලා තියෙනවා. අපිට තරම් මේ බණ අදාළත් නැහැ ලෝකයට. ලෝකයේ තරම අන්‍ය විහිිතයි නිසා සිල් දිනාට මේ තමන්ගේ ආකල්ප පෙන් ජීවිතය ඇති කරගත් අත්දැකීම් සහ අන්තර්පුද්ගල සම්බන්ධතා හරහා තමන්ගේ භාවනාවේ සහ අප්‍රමාදී දියුණුව තම තමන්ට දැන ගැනීමට ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනා නිමාවේ කෙටි විරාමයක් වගේ කාලයක් ගත කර ගන්නවා අර කරනවා පොදු සම්ප්‍රදායක් විදිහට මේ ධර්මදේශනා සම්බන්ධව හෝ එනතම් විශේෂයෙන් වස්තවැටිට ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ලබා ගන්න ඉතින් මම පිටාවත ජාති ගාතහරජාන අධිශර වෙලා කාට හරි මේ සම්බන්ධව ධර්ම සාකච්ඡාවක නාමයේ කිව යුතු කළ යුතුක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා ඒක මේ වෙනකොට ගොඩාක් මේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ආනාපාන ගැන නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේම ආකාරය 11ක් තියෙනවා. දැන් ෆිසික්ස් වල කියලා 11 dimension කියලා කතාවක් අහලා තියෙනවා. අපි භෞතික විද්‍යාවේ ලක්ෂයක් කියලා කියන්නේ ඩයිමෙන්ෂන් නැහැනේ. ඒ රේඛාවක් කියලා කියන්නේ දිගක්. උසක් ආපුවම 3D කියලා එකක් තියෙනවා. 3 dimensional. එතකොට 4 dimension කියන එකක් 4 dimension කියන එකක් ඇල්ලුවා. මේ මනින්න පුළුවන් දේවල් උස දිග පළල උස 3D. එහෙමනේ කියන්නේ. එතකොට ඒක කියුබ් එකක් හැදෙනවා ස්පටිකයක් වෙනවනේ. ඊට පස්සේ මේකේ රියැලිටි කියලා තව එකක් තියෙනවා. ඇති ඇති හැටි කියලා. ඒක ෆෝත් ආර් කියලා ෆෝත් ඩයිමන්ෂන් කියලා එකක් පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි ඉස්කෝලේ යන කාලේ තිබුණේ. ඊට පස්සේ මේකට දැන් එන්න ඇවිල්ලා දැන් 11 ඩයිමන්ෂන් දක්වා ගිහිල්ලා තියෙනවා. ඒ ස්පේස් ටයිම් කියලා තව එකක් දාගෙන තියෙනවා. ෆිසික්ස් ක්වොන්ටම් පැත්තට ගියාම තව දාන 11 dimension ඒ වගේ එකක් බුදුසසුනේ දේශනා කරලා තියෙන ඕනෙම අරමුණක රූප වේදනා සංඥා සංකාර විඥාන වල 11 ආකාරයක් තියෙනවා මනුස්සයා 11 ආකාරයෙම පඹ ගාලේ පැටලිච්ච හිවල්ලු වගේ පැටිලා තියෙනවා 11ම එකයි 11 හිව තියෙන එකයි ඒ මනුස්සයා මේ ඥානය හරහා දැනුම හරහා විභජ්‍යවාදී හරහා දකින දකින මේ 11 ආකාරයට බෙදන්න ගිහලා ප්‍රශ්න 11ක් හදාගන්නවා එයා කැමති නෑ මේ ප්‍රශ්න ඔක්කොම එකයි කියන්නේ එකෙන් පටන් ගත්තේ කියන්නේ ඉතින් ඒ නිසා මේක දකින්නට ඒකට විරුද්ධ පැත්තක් පේන බලනකොට දෙකම ඇවිල්ලා තියෙන එකේ. ඉතින් මේක පෙන්වන්න බුදුරජාණන් කියනවා ආනාපාන විතර සීමා කරන්න එපා. හැම දෙයකටම බලන්න ආනාපානේ ගත්තොත් ආනාපානයේ අතීත නාගත වර්තමාන කියන කාලමාන දිගේ තුනක් තියෙනවා. වෙච්ච ආනාපාන වෙන ආනාපාන වෙන්න තියෙන ආනාපාන. ඒත් එහෙම දෙයක් නැහැ නේ ප්‍රകൃති. ප්‍රകൃති තියෙන වර්තමාන විතරනේ. මොකද මිනිසුන්ට බෑනේ අතීත නාගත නැතුව වර්තමානයේ අල්ලන්නේ. ඒතර කාලමාන දිගේ තුනයි. ප්‍රිය අප්‍රිය, කුරුසුසියු, ළඟ දුර, ඇතුළත පිටත. අට. ඔය අටම එකක් දෙකට කැඩීමෙන් ඇති කරගන්න ප්‍රශ්නයි. ඊට පස්සේ ප්‍රිය අප්‍රිය දෙක ගැටෙනවා. නමුත් දෙකම ඇවිල්ලා තියෙන එකේ. දුර ළඟ දෙකම ඇවිල්ලා තියෙන එකේ. ඇතුළ පිටත දෙකම ඇවිල්ලා තියෙන එකේ. පරමාර්ථ වශයෙන්. ඉතින් සම්මුතිය ඉනකොට මේ 11 ආකාරයට දාගෙන අපි අරක දැක්ක මේක දැක්කේ නැහැ. අනිතික දැක්ක මේක දැක්ක නැහැ කියලා ඉතින් ප්‍රශ්න කර ගන්නවා. ඉතින් බුදු ඥාන සඳහන් කර දෙනවා කවුරු හරි කවදා හරි මේ 11ම දැක්ක දවසට තේරෙනවා මේ 11ම එකක මුණක්. අරක නැතුව මේකට ඉන්න බෑ. දුර නැතුව ළඟ ඉන්න බෑ. ගොරෝසු නැතුව සියුම් ඉන්න බෑ. නමුත් අපිට ගොරෝසු එකයි සියුම් එකයි කියලා දෙකට බෙදලා පෙන්නනවා. ඉතින් මේක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ලෝකේ ඥානීය කියලා කියන හරිය සේරම අවිද්‍යාව. ඒක වෙන්නේ මේ එකක් තියෙන එක බෙදලා වෙන් කරනවා බෙදලා වෙන් කරපු ගමන් අනාගන්න. එයා දන්නේ අපෝ එකට යන්න පාර දන්නේ. බෙදාගත්ත ගමන් ඒකෝල් අතර ගැටුමක් ඇති වෙනවා. බුදුජානක කමිටින එකක් දැනගෙන එකට යන්න. අපව බිඳුවට බසන්න මේක අපු මූල ප්‍රභාවයට යන්න ගියාට පස්සේ උතන ගැටුමක් තමයි. ඒ නිසා ආනාපාන සම්බන්ධයෙන් ඒකෝල් සාකාරය දන්න කෙනා රූපේ වේදනාවෙත් තියෙනවා. සංඥාත් තියෙනවා සංස්කාරත් තියෙනවා විඥානත් තියෙනවා. ඒක මේ මේකට අනුමානව අනුමාන ඥාන වලින් අල්ලන්න පුළුවන්. මේක පොඩ්ඩක් හොයන්න කියලා. ආනපන දකින්නකොට සිවුණයි කියලා අතාරින්න මේකත් ආනපන. අප්‍රිය වුණයි කියලා අතාරින්න මේකත් ආනපන. ඈත්ුණයි කියලා අතාරින්න මේකත් ආනපන. කොයි එකට ගියත් ආනපානේ ඉන්න තාක්කල් දතේතු මුණතක් මිස හොඳ නරක දෙකක් නැහැ. සිවුණක් කරොසුණක් දෙකම සමාන ලබු ලැබේ. එහෙම කියවම තේරෙනවා. මට නම් සැකයි ඉතින් කමක් නැහැ ඒක තේරෙනවා මේ යමක් තේරුම් ගන්න හදනවා කියලා කියන්නේ අනන එකමයි අපිට උගන්වන ඉස්කෝලවල උගන්වන මේ දැනුමෙන් ඒ නිසා කියනවා මේ දැනුම කියලා කියන්නේ අවිද්‍යාවට නමක් කියලා අපිට දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න යමක් දැක්කට පස්සේ ඒක විවිධ පැති වල දාන තඹගාලේ පටලවගන්න ඒ නිසා මේ අපි කියන මේ ලෞකික ඥාන වලට දෙන්න පුළුවන් නම තමයි අවිද්‍යාව ඒක වැඩි වෙන්න වැඩි වෙන්න අවිද්‍යාව හැබැයි ඒක දන්නවනම් ආපහු හිටපු තැන යන්න අහිංසක වෙන තැන අහිංසක තැනට යන්න ඒක කොච්චර දැනුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ දැනුම ඇඳගෙන උටුන දාගන්නේ ඌ ආපහු අහිංසක බවට පාර දන්නේ ඒක ඒකට දැනුම උටුනක් දාගන්නේ කට උටුනක් තමයි. එනිසා අද ඉගෙන ගන්න ඉගෙන ගන්න අවිද්‍යාවේ කිලෝට බෑ. ඉගෙන ගත්තේ මොඩේ හොඳයි කියන එක නෙවෙයි තියෙන්නේ. මොලේට කියලා දෙන්නවත් විදියක් නැහැ. ඌ හොයන්නේ නැහැ නේ. ඔය නික රජිය තියෙන ඔබ කොච්චර ඉගෙනත් බින්දුවට බහින්න දන්නවනේ. අහිංසක වෙන්න දන්නවනේ ඔබට දැනුම වැඩ ගන්න පුළුවන්. ඔබේ දැනුම පුම්බන්න ගත්තොත් නයාමයි. පෙනේ. බුදුරණාංශව තනකොම්බක්. ඒ නිසා අද තියෙන දැනුමට සුද්ධ වචනේ අවිද්‍යාව දැනුම වැඩි වෙන්න මාන්න වැඩි වෙනවා. සක්කාය දිට්ඨිය වැඩි වෙනවා, තෘෂ්ණාව වැඩි වෙනවා. අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න දෙනවා. ඒ නිසා සියල්ල ලබලා මෝඩෙක් වගේ ඉන්න පුළුවන් නම් රහත්. ඔක්කොම ලබන්න. මොන ඥානයක්ව ලබලා මොනම දෙයක්වත් දන්නේ නැති අහිංසක වෙන්න පුළුවන් නම් මුනිවරයෙක් වෙනවා. නැත්තම් දැනුම වැඩි වෙන්න වෙන ප්‍රපංච කරන්න වෙනවා. ඉතින් ඒකෙමයි ගහන්නේ. බුදුහාගෙන දැනුම ඉවර කරගන්නම ලබපන්. ලබලා කික්ක වගේ හිටපන්. කික්ක වගේ හිටපන්. කියන්නේ නැත්නම් ඒක නිකන් අවිද්‍යාව වැඩි කරගත්තා කියලා හිතාගනි. ඒක දැනුම නැති දැක්කට නොදැක්කා වගේ. කවුරුන්ට නෑ වුණා වගේ. උලංකම තුනක් නෙතු වගේ දැනුමේ තිබුණාට මෝඩෙක් වගේ හැදෙන්නේ කියලා කියන්නේ. ඒකට ඒ කහට වැදෙන්නේ නෑ තමයි. දැනුම තියෙනවා හැදෙන්නේ අහිංසකෙක් වගේ. ඒක ඒක හරියම ආවේ. ඒක මේ දැනුම තියෙන අයට තේරෙනවා. හරිම වලම තරගයේ දැනුම ලබන්නේ. ලැබපු ගමන් අනික් අයට වැඩිය උසස් කළ සලකන ගතියක් එනවා. ගොඩ ගන්න බෑ. අහිංසකකමට හරි බාධායි. ඒ නිසා කියනවා මේ ඊයන්ාසි ලෝකෙම අවලා කියලා තියෙනවා මේ ගහේ විදියක් තියෙනවා කණ්ඩේපා. උඹලට දෙන්නේ සම්පූර්ණ පාරාදීසියක්. කැමැති විදියට ඉන්න පුළුවන්. ඔය ගහේ විදියක් තියෙනවා සර්පේකුත් තියෙනවා. ඇසුරු කරන්නත් එපා කණ්ඩත් එපා. ඉතින් පාරාදීසිය දෙනවා. පස්සේ සර්පයා දෙයන්නසි ගියාට පස්සේ කියනවා ගෑනිට කතා කරලා පිස්සු. මේ දැනුම කියන්නේ මේ විදියට කියන්නේ දැනුම කියලා පොඩ්ඩක් කාලා බලපන්. ඔය දෙයයන්න් උඹලා යට කරගෙන ඉඳ හදන්නේ ඕක පොඩ්ඩක් කාලා බලන්න. කාපු ගමන් දැනුම ශරීරගත වෙනවා. ලිංගික කට්ටිය පහල වෙනවා. ත්‍යාවේ දාන මිනිස්සෙක් ඉන්නවා. මට ලිංගිකත්වය තියෙනවා අර මිනිහට නැහැ ලිංගිකත්වය. ඒ නිසා මිනිස්සු කියනවා මට පුළුවන් නම් මේක දිහා කැල්ලක් කන්න. කාපු ගමන් දෙන සම සංවාසයේ යෙදෙන. සංවාසයේ ඉතිගාන නිසා දෙයයන්න් සෙන්වල දෙන්නම ලිංගය වහගෙන. දැන් මොකද උනේ කියලා. දැනුණු කිදිවා. එදා ඉඳලා අද දක්වා gediy ගාපු කට්ටිය. අල්ලගන්න පුළුවන්. ඊළඟට උරුදේ එදාම දෙයනම් දැනගෙන අදින් උගලත් පාරාදිශය ඉවරයි. ඵලයල යන්නේ කියලා පාරාදිශයෙන් එළවමු. ඉතින් අපි තාම යන්න හදන්නේ අර දිවුණු පාරාදිශය gediy නොකා අහිංසක වෙලා හිටියනම් නැවත පාරාදිශයට යනවා. වම්ම දැන් මෙතනට ගිහිල්ලා බලන්න පාරාදිශයට. ඒ කිසිම දැනුමක් නැහැ. කිසිම දැනුමක් ඇතර නැහැ. අන්තිම අහිංසකයි. අපි ඉපදිච්ච ගමන. පාරදී. ඉතින් පාර ළඟ තියෙනවා. අපිට ඒකේදී අපි කොච්චර අමාරුද ගන්න මම දැන් මෙතන ඉඳ හිත. හරි දුනා මෙහෙම දුනා. ඒ කියන්නේ අර දැනුමනේ අපිට බාධා කරන්නේ. ඒ අහිංසක තැනට යන්න පුළුවන්. හැබැයි අහිංසක පහත් වෙලා නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. බාල අවුරුදු 6ට අඩු අහිංසකයා වෙනම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ මනුස්සයාට කෙලෙස් නැති වුණාට පොඩි එකාට රහත් නැහැ. මොකද කෙලෙස් තිබිලා ගෙවලම රහත් වෙන්න. නිකම්ම නිකම් ඔරිජිනල් account balance එකෙන් බිලියන් පටන් ගන්න කෙනා රහත් කියන්න බෑ කියලා. ඒ බමුණෙකුට චෝදනා කරනවා මේ ඒ බමුණ කියනවා මම ඊගේ අතහැරලා ඉන්නේ. සල්ලිම්ම කරන්නෙත් නැහැ. මට ව්‍යාපාර මොකුත් නැහැ. ඒ නිසා මට ගිහියෙක් කියලා කියන්න එපා. මම භ්‍රමචාරිය රකින්න පැවිද්ද කියලා. මම කියන පිටු බලන ඔබ නිකන් අමු ගියා. දරුවට බූදලේ දීලා තියෙන දරුවට ඔබ මේ සංന്യാසියා කියලා නම දැම්මලා තිල් රකින්නෙත් නැහැ. යකෝ එහෙමනම් පොඩි දඩියකට රහත් නේ. පොඩි දඩියකට රහත් නෑ. ඒ නිසා ඔබ කෙලස් කපුවා. කෙලස් කපන්න තුබයි. ජීවිත කෙලස් වල නරකක් නෑ. ඒකේ තියෙනවා ගිවන් කිරීමේ අපි ශිල්පයක් කියලා. හැබැයි එන්න එන්න අහිංසක වෙන්න. ඒක තමයි හරි අමාරු අපිට කරගන්න. අරමුණක් අරමුණක් අරමුණක් අරමුණක් පැත්තට පත් වෙන කලින් ඒක සිහි කරගෙන හොයාගෙන යන පින්වේ ඒ ඒ කොපි එකට අනුව ආයතනක් හදලා ස්පර්ශයකට හදලා ඔක්කොම කියලා එගී තියන පින්ව කරන කර්ම විපාකයක් ඒක ඒ කර්ම විපාක මට්ටම කියන්නේ භාවය ඒක තමයි භාවය කියන්නේ අපිට එහෙම භාවයක් තියෙනවා මොන දෙයක්වත් ආවට ඒ ප්‍රകൃතිය තියන්න දෙන්නේ අපි ඒකෙන් තොරන් ගන්න. ඒකෙන් ප්‍රපංච කරන. ඒක සැලසුම් හදනවා මනාපමනාව එක එක જાති හදා හදා ඉතින් හප හප කප කකා කකා යනවා. ප්‍රකෘති ස්වරූපෙන් තියෙනවනම් දැක්ක පමණින් නැත කරන්න ඕනේ. දැක්ක පමණින් නැත කරන්න ඕනේ. අපිට නැත කරන්න බෑ මොකද භවයේ නිසා. භවය කියලා කියන්නේ මේක බෝ කරගන්නවනේ. වවා ගන්න. ඉතින් අතරින් නැතර වෙන්න නම් කරලා පටලවාගෙන බුදුබණ ඇහිලා එච්චර පටලවන්න ඉස්සලා පොඩ්ඩක් නැත කරගත්තට පස්සේ පෙනේවි පැටලෙන එක නම් පැටලුණා හැබැයි ඊයේ තරම් පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ ටික ටික ටික ටික පැටලුම අඩු වෙගෙන යනකොට වෙලාවක් එනවා එනකොටම නැතර කරනවා. ඒතර අමාරු නෑ. ඒ මොකද හේතු අපි රූපයක් බලන වෙලාවේදී කණින් එන ඔක්කොම ප්‍රපංච නැතර වෙලා තියෙනවා. අපිට දැනගත්තත් නොදැනගත්තත්. රූපෙට නැතුණයි කියලා කියන්නේ කන ප්‍රපංච කරන්නේ නෑ නේද? අනේ නිවන් දැක්කනේ කියලා තටමල නෙවෙයි හරගන්නේ. උද රූපේ ප්‍රපංච කරන නිසා අපිට ඒක දැනගන්න විදියක් නෑ. අර මුලට එනකොට පේනවා දැන් මම ඇහැට අහුවිලා තියෙන හැයින් කෙලස් වෙනවා. හරි ඒක හරි. ඒක කණේ නෑනේ කෙලස්. දිවේ නාසය නැහැ කියලා තේරුම් ගන්න ස්පාසුවක් එනවනේ. එච්චර පැටලිලාද තියෙනවද? මොනර කොට කියලා පස්සේ එනවා එහෙ තමයි කියලා. සුබදී නිර්මාණ හත්තව දාන ගන්න. දැන් කියන්නේ නැහැ. මේ ඊයට වඩා ටෝන් ගණන් නැහැ. තව මේක අඩු කරන්න පුළුවන් කියනකොට නාම රූප මට්ටමින් නැත කරන්න පුළුවන් වෙලාවක් කරනවා. සිහිනුත් යනවා කියලා කියන්නේ බොරු සංකල්ප. ඈ? ඒ කියන්නේ සිහිනුත් අරමුණට කලින් සිහි කරගෙන ඒ සිහි ඒ ඒක ටිකට ඒ සිහි කරගෙන සිහිනුත් හොයාගෙන යනවායි කියන එක තේරෙන්නේ නැහැ. සීවුණක් කියන එක හොයාගෙන යනවායි කියන එක තේරෙන්නේ නැහැ. අරමුණක් අරමුණක් අරමුණක් බවට පත් වෙනන්නේ ඒ මතකින් සිහි කරනවා. ඒ ඒ මතකින් සිහි කරගෙන මේ හැදිත් හොයාගෙන හැදිත් හදාගෙන කුමර කියන ඉහිරිකයි හැදේ හදාගෙන යන්නේ එමුනම් සිහි කරනවා නම් ඇයි හැදයක් හදන්න යන්නේ? හැදෙනවද හදනවද? ඒ මතක් වෙන හැදේට අනුවන කන්න හැදේ. හරි. පෙරගත්තු අරමුණක්. ඈ? පෙරගත්තු අරමුණක්. පෙරගත්තු අරමුණක්. ආයතන ටික මුල් හදාගෙන කරන සිලිය කියන්නේ. එහෙම කියන්නේ එහෙම කියපු ගමන් ආයතන හදපු එකක් සුපර් මාකට් එකේ තියෙනවා විතර පේනවා. ඒ සොෆ්ට් කොපි එකට අනුරූපව දෙලි හැදෙන්නේ. ඒකත් නැහැ. එහෙම එහෙම එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් වෙන නිවන් දකින්න බෑනේ කවදා. ඒ මොඩලේ ඒක කවදා නිවන් දකින්න බෑ. ඒ නිසා දැන් මේ මිනිස්යාගේ රූපේ රූපේ දැක්කයි කියන්නේ ස්කන්ධය රස කොමන්ද වේදනා සංඥා මොන දේ අපේ රූපය ඇල්ලුවගෙම රූපය හදනකොටම මේ කහපාට මනුස්ස රූපයක් කියලා හදන්නේ අපි පරණ මතකයයි අපේ මේ ආයතන නිසානේ. එනේ රූපේ රූපේ වශයෙන් නැතර කෙරුවා නම් මේ මිනිස්සෙක් දන්නේ නැහැ රූපඩෙක් දන්නේ නැහැ කියලා. නාම රූප වටේ මේ නැතර කෙරුවා නම් පිළිමබන්දයක් නැතුව. ඒක නිකන් හිතලා ගන්න බෑනේ. ඉස්සර දාශකයක් ගැන හිතලා මෙයා ගැන අමනාපයක් කුමනාපයක් පහළ කරන ඒ කෙලස්තාව දැනගෙන ඒක නොවෙන්න වග බලාගෙන අවිල්ල කියන්නේ දැක්කා සුදු දැක්ක පමණින් නතර වෙනවා. ඒක කෙලස් දැකලා කෙලෙස් වල ආධිනව දැකලා අඩු කරන අඩු කරන අඩු කරන යෑමෙන් හරිය ලස්සනට අල්ලන්න පුළුවන් තර තමයි සක්මනේ හොඳට සතිමත් වෙලා ගිහිල්ලා <coughs> හැරෙනකොට Taman විතර එන කවුරු හරි එන දිහා බලන එක දැක්කොත් ඉස්සෙල්ලාම අපිට පේන මොකද්ද සුදක් කියලා. අපිත් නෑ නෑ ඕක බලන්න කිව්වොත් මයි සතිය කරනවා කියලා බයට ගන්න පුළුවන් නම් අරක මතකට ඉන්නේ අපිට ඊට පස්සේ. තාත්තා කරන්න වෙන්නේ නෑ. යම් මේකෙන් පයට ගන්න බැරිලා මේ එන්නේ මා දිහාවටද මගෙන් යනවද ගෑණියක්ද පිළිවෙන්ද කියලා මම ඒ රූපෙට ඡන්දේ දුන්නොත් එයා ඊට පස්සේ ලං වෙනවා දෑත් වෙනවා ගෑන පිළිවෙන් බව මතුවේ. ඒ නිසා සුද දකින්න කියලා සිංහල වචනයක් තියෙනවා. පූසත් කන්න දුන්නාම ඒක බත් එකට ඉස්සරහින් කකුල් දෙක තියාගෙන ඇස් දෙක වහගෙන කන්නේ. අපේ අම්මා කියනවා මොබ කෑව නෑ කියනවා. යකෝ මේ බත් නේ තියෙන්නේ මම හත් දවසකින්වත් බතක සුදක්වත් දැකලා නැහැ. මොකද ඇස් දෙක වහගෙන කන්නේ. කෑවද නෑ. උඩ ගියද යකෝ දෙමෙ බත් නෑ මම ඇත්තටම මම බතක සුදක්වත් දැකලා නෑ. බතක සුද දකින්නයි කියලා කියන්නේ තමයි ස්ත්‍රී පුරුෂ භාවයටපත් වෙලා නෑ. සුද දකින්න කියලා කියන දැක්මට කිව්වට මොකද්ද නැත්නම් කලල අවස්ථාවේදී. එතනම නතර කරන්න බුදු වෙන්න. මේක රූපය, ශබ්දයක්, ගන්ධයක්, රසයකටපත් වෙච්ච ගමන් ඊට පස්සේ වේගයේ පුදුම රසකවිල්ලක් ඇතිවෙනවා. මේකට නාම රූපය කියලා මම දාලා තියෙනවා. නාරූප කියලා වෙන් වෙලා නැහැ නේද? මේක ඕන රූපයක් සද්ද. ඒත් මොකද මේක රූපයක් වුණාට උකට සද්දයක් වෙන්න බෑ. මොකද ඕකමනේ සද්දයක් වෙන්නේ. ඒකට මේක සද්දයක් වීම ඇති කෙලෙස වෙන්නේ නැහැ. දැන් මම දන්න මේක රූපයක් උනේ. මේ රූපේ මට මනාපයි, යමනාපයි මෙච්චර කෙලෙස් පාතල් ගන්නක් තියෙනවා. මේ නිසා මම සද්දකින් එන දේ බාධා දැන් නැහැ නේ කියලා මට විලාවක හිතෙන්නේ තියෙනවා. දැන් භාවනා කරන්න ආවට පස්සේ මේ ඉඳගෙන නිසා gedara dura ප්‍රශ්න නැහැ නේ. මෙතෙන් ඉඳලා gedara dura ප්‍රශ්න කල්පනා කරනවා ඌට කලින් ගහලා නැතිනේ. මේ ඇවිල්ලා මෙහෙ නෑ. ඌ ගෙදර කල්පනා කරනවා. මෙතන ඉඳලා කියදේ මට බාන හරි ගිහිල්ලා නෑ. ජොලි වාඩි වෙලා ඉන්නවා ගෙදර හිටියන මොන කරදරද? ඒක නෑ කියලා හිතන එක සාහසිකන එකක් නෙවෙයි. ඒකටයි මම ආවේ. මේකේ සන්තෝෂ වෙන්නේ නැතුව අරමුණට හිත යන්නේ නෑ. අරමුණට හිත ගියාට පස්සේ ධ්‍යාන අපිට නැතුවට අරමුණට හිත ගියා කියලා දන්නවනම් මොන ජයග්‍රහණයක්ද? ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ තමයි යාට අරමුණේ විස්තර හම්බ වෙන්නේ. අන්නේ විදිහට ඊතර ඊතර පරීක්ෂා වෙනවා. නිසා ඒ ඇති වෙච්ච දේ ඥානයේ යොදලා කපල කොටලා බෙදන්න ගිය ගමන් සලායතන බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ඒ ඒ කැරක්ටර් දිගේ අරගෙන යනවා. ඒකද නිමිති සිහි වෙච්ච කාමයට ශික්ෂණය වන කරනවා කියන්නේ. නිමිත්ත වෙන්නත් බෑ කියලා කියනවා. බුදුන් කියන්නේ නිමිත්ත වෙන්නේ නැහැ කියලා. නිමිත්තක් වෙන්නේ නැහැ කියලා. නිමිත්ත අනිමිත්තට යන්න ඕන. අනිමිත්ත නිමිත්තක් කියන්නේ. නිමිත්ත වෙනකොට රූපය සත්‍ය බාඩ solidify වෙලා ඉවරනේ. ඇහැ කන කනෙක් කරලා ඉවරනේ. ඊට ඉස්සල අවස්ථාව තියෙන ඒ තමයි මේ තියෙන වෙහෙස එකට ඉන්න එපා වෙලා තියෙන්නේ. එපා වෙලා මේ දරන්න බැරි ඒක තමයි තියෙන්නේ. ඒකෙන් තමයි මේ රූප ශබ්ද ගන්න හැදෙන්නේ. මේකට අප්‍රිය කරන්නේ අපි. ඊට වැඩි රූපෙට මනාප වෙනවා කියලා කියන්නේ මාරා ඒකට මාට දිනලානේ. අපිට මේ අප්‍රිය ගතියට ප්‍රිය වුණා කියලා හිතන්නේ. මේ පාවීමට මේ ප්‍රසාදේ පාවුණා කියලා. ඒ පාවීම කියන්නේ ප්‍රමෝදයේ බුදු. මිනිස්සු එපා කරන කම්මැලි කරන මේ නීරස ගතිය ප්‍රමෝදයක් කරගත්තයි කියලා හිතන්න. නාම රූපේ නතරම. එච්චර පොට්ටබය සූත්‍රය හැම තැනම කියන්නේ වහන්න මේක දුකක් තමයි දුකක් කියන්න එපා. ප්‍රමෝදයක් කියපන් ප්‍රීතියක් කියපන් සති සම්පජන්‍ය කියපන් සුඛේ කියපන් කියපුවාද අලුත් වචන සෙට් එකක් දෙනවා භාවනා කරනකොට එන මේ නුරුස්නා ගතිය නිවන කියලා ගන්න. දමල ගහලා යන්න එපා. ගියොත් කබලේ නිපට වෙනවා. හැබැයි මේක සැපක් නෙවෙයි. දුකක් තමයි. මේ අඩුම ප්‍රමාණය. දුකේ තියෙන අඩුම ප්‍රමාණය ඕකත් ප්‍රයත්නෙන් ලැබිලා තියෙනවා. ඔබට අපු වුණියමක් අර කාලක නෙඹට විතර කම්බෙච් පැකට් එකක් නෙවෙයි. භවය කියන්නේ ඕකයි. උත්තර නතරේට කාටවත් බෑ. ඊගාට මොකද කරන්නේ කියලා. ඒක <laughs> කොහොමද කොහොමද ගමනෙම කරන්නේ? කොහොමද සාකච්ඡා කරන්නේ? අනික කෙනා හිතන්නේම නෑ මේක මොකද ගුරු මුෂ්ටියක් තියා ඉන්නවා දීලා නෑ මට දුක තියෙද්දි මේ මම ඉන්නේ අර මනසේ ජලියේ ඉන්නවා මේ මිනිස්සේ දුක හැපිරපත් කරනවා ඒ කියන්නේ දුක ප්‍රතිපදාවේ ප්‍රතිව දිනුවක් විදිහට ප්‍රයෝජනක් විදිහට ඵලයක් විදිහට ලබලා කෙලිස අනුභව කරලා බෙතාන දුකේ දරන්න පුළුවන් කියලා අත්වචන් වහන්සේ තුන්වෙනි මාණයක් පෙන්වනවා ඒක ඇත්ත කාලා කන්නේ හැබැයි උඹට දරන්න උඹ කාලා දෙන පරිප්පුත් එක බලපන්න කොයි දෙකකින් ඉන්නේ පුළුවන් නේ කාගෙන ඉන්න මුවින්න බැරි හිටපන් කියන්නේ යන්න එපා කියලා මේ මේ මේ ඉන්න අනිත් අනිත් පහලට එච්චරවත් තේරෙන්නේ නැහැ තේරෙන්නේ <laughs> උඹ තේරෙනවා කිව්වත් අහුවෙනවා නොතේරෙනවා කිව්වත් අහුවෙනවා <laughs> එතෙන් කියන අතරට පස්සේ බුදුන් එක්ක ඉන්නේ ධර්මයේ තියෙනවා බුදුහාමුදුරුවෝ දුන්නාට යන්නේ වැඩේ කරන්නේ ඉවරන්නේ ඉතින් ලියන්න පුළුවන් අඩු කරලා තියෙනවා පුළුවන් තරම් අඩු කරලා තියෙනවා දැන් දෙයක් සනීප කරන්න බැරි මිනිස්සෙකුට ඉතින් පොට්ටක් පිටවන්න කරලා දැන් කියන රෝග රක්ෂණ සියල්ලම ඉතින් මෙරෙන්න ඕනේ දොස්තර මහත්තයා දන්නවා කවදාකවත් මේ නැඟ තියෙන කල් ලෙඩක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් කිවසුම ගන්න ලොදක් දොස්තර ඕනේ නැත්නම් ලෙඩ ඕනේ නැත්නම් නිකම්ම තනි වෙනවා. ඒ නිසා ඉන්න දෙදේ හොඳට උග්‍ර වෙනකන් ඉන්න. ඉන්න දෙන්න නෙවෙයි වටේලා ඉන්න යමපල්ලෝ. ඕනම කෙනෙකුට වේදනාව මිදින දෙන කෙන්දිරි ගන්න. එකම ක්‍රමයයි තියෙන්නේ. ඔය ඕන වෛද්‍ය සාස්ත්‍රයෙන් ගැලවෙන්න ඕන නම් මේ යම කලෙන් හීන් කෙදිරි එකක් දාන්න බෑ. රාත්තර හත අටක් බඩේ. කන්න ගන්න තු ඉන්න එකයි මේ වට වෙලා ඉන්නේ ඔක්කොම ස්පයිස්ලා. බේරෙන්න බෑ නිකමලට කෙදිරි ගෑවුනොත් ගියා. උටක් ගාලා ස්පෙෂලිස්ට් කෙනම කියනවා. වේදනම කියනවා. ඇම්බියුලන්ස් එකේ නම කියනවා. ඇරලා ඕන හොඳ බුද්ධියක කාලා බුදිනවා. උත්තර වාදනා වාසේ. උත්තර දෙන්න ඕන වැටික දෙනවා. ඉතින් පොඩ්ඩක් ඉඳපන් කෙදිරි ගන්න කියලා. අතින් ගිහිල්ලා වේදනාවක් ආවත්, නීරසකම ආවත්, කම්මැලිකම ආවත් මුවින් නොබෙන ඉඳ පුරුදු කරන ගානේ කට්ටේ නගිනවා. එන්න එන්න දැරීමේ ශක්තිය ඊට පස්සේ ගුරු කප්පරක් ඇවත් මඩපුවක් ගෙඩියක් ආපු ගන්න ගන්නක් නැහැ. අලියක් ඇද ඉන්දියාව පැත්තේ ගාන. කිතුල් ගන්නේ කාට කිව්වෙ ඉන්දියාව පැත්ත මොකක්ද? ගානක් නැහැ. වචනයක් කතා කරන්නේ. අපි වචන කතා කරන හැම වචනයකම අපේ ආත්ම නිෂේධනයක් වෙනවා. නින්දාකටපත් වෙනවා. මේ කාලය ඇත්තටම තෑග්ගක් දෙන්න වටින චරිතයක් මේ කතා කරන්නේ. ඒ වුණාට උගල පොඩි දෙයක් මහලු කරන්න හදන්නේ බලන්න මේ පොඩි දේ. ආගමෙන් එක වෙලා තින්න නැත්නම් සාමාන්‍ය මිනිසුන් තියෙන දුක නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඒකත් කතා නොකර හිටියොත් මොකද? නම්බුවට යනවා. නිවන් වලට යනවා. අපි වැඩිම අරකට විවිධ හැඩතලවලදී විවිධ ශිල්ප යටතේ අරක වර්ණන ගන්නවා. අර නැගපු මායි කරා. ඒතර තියෙන පඹ ගාලේ වැටලෙනට කා ගන්න පුළුවන් හැටි කා ගන්න දිගට කරගෙන යනවා. එන්නේ එන්නේ එන්නේ දැරීමේ ශක්තිය වෙන මේ දැරීමේ ශක්තිය කියලා මේකෙන් කියන්නේ භාවනාදීන නීරසේ නිබ්බිදා ඥානෙ ලොකුම ඥානෙ. නිබ්බිදා පුළුවන් දන් කාගෙන්නේ වැඩි. අඥාන ප්‍රක්ෂාපණය වෙකදී. එනවා මට වෙනදට වෙලී ඉවසන්න පුළුවන්. එහෙනම් දියුණු බානවා. හිත වෙනකොට තව ඉවසනවා. බාහනා කියන්නේ. ප්‍රසන්නා නිවන් දකි කියලා බුදුමෙන් තනි පාටට ඔක්කොම බසලා කියනවා. හොඳයි අපි අද දැන් තියෙන පැය භාගයක් විතරයි. අපි වෙනනම් ඊතාවතාචාදී ගාථා සංග්‍රහණා කිරීමේ